ඒ අනුව අපි දේශනා මාලාවක ස්වරූපයෙන් පවත්වාගෙන ලබන මේ දේශනා පැන එන්න නැත්නම් මේ ආනාපාන සති සූත්‍රයේ මුල් කරගෙන පවත්වාගෙන ලබන මේ දේශනා පෙළේ අද දවසේ මාතෘකාව වෙන්නේ ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සනාව කියන මාතෘකාවට පොටපාද ගන්න එහෙම නැත්නම් ඒකට අවස්ථාව සලස ගන්න මීට කලින් ඒ අවස්ථා හතරක ඒ සූත්‍රෙ දිගේ ක්‍රමයෙන් දැන් සුලාන්තයකට ගැඹුරට බහගෙනයි තියෙන්නේ. ඒ නිසා අපි ඉන්නේ ඒ ආනාපාන සතියේ චතුස්ක හතරක් විස්තර කරන එකේ හතරවෙනි චතුස්කයේ වෙන විදිහට කියනවා නම් කායානුපස්සනාව විස්තර කරන චතුස්කයේ පද හතර ගෙවම් කරලා වේදනානුපස්සනාව විස්තර කරන චතුස්කයේ කියන පද හතර වෙනත් ගෙවම් කරගෙන චිත්තානුපස්සනාව විස්තර කරන චතුස්කයේ ගෙවම් කරගෙනයි අපි මේ ධම්මානුපස්සනාව කොටසට ඇවිල්ලා මේ ධම්මානුපස්සනා කොටස සමාර කරාට පස්සේ නැත්නම් මේ හතරවෙනි චතුස්කය සමාර කරාට පස්සේ සර්වචන් වහන්සේම අර කලින් කියව ප්‍රකාශයක් තහවුරු කරන්න ASCII අහනවා කිසේද මහණෙනි මේ ආනාපාන සති භාවනා වැඩිවීමෙන් කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ කියලා අහලා උන්වහන්සේම සඳහන් කරනවා යම් වෙලාවක ඒ යෝගාවචරය දීගං වා අස්සසන්තෝ දීගං වා පස්සසන්තෝ රස්සං වා අස්සසන්තෝ රස්සං වා පස්සසන්තෝ සප්පකාය පරිසංවේදී අස්සසිස්සාමීති සප්පකාය පරිසංවේදී පස්සසිස්සාමීති පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමීති කියලා මේ හතර වඩනවනම් ඒ අවස්ථාවේදී ඒ යෝගාවචරය කායානුපස්සනාව වඩනවා. එතකොට සතිමා ලෝකේ විනීය ලෝකීය සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියන ඒ සතිපට්ඨාන සූත්‍රයේ දක්වන ධ්‍රුව පදයේ ඒ ටික වෙන් කරලා ශ්‍රී මුක දේශනාවක් වශයෙන් සඳහන් කරනවා මේ පළවෙනි චතුස්කයෙන් ආනාපාන සතිය මාර්ගයෙන් කායනපසනාව සම්පූර්ණ වෙන බව. ඊට පස්සේ කික් දැක්වෙන මේ පීතිපටි සංවේදී තන පටන් පස්සාම්බයන් චිත්ත සංඛාරම් කියන චතුස්කය දක්වලා එමතින් වේදනානුපස්සනාව සම්පූර්ණ වෙන බව සාතික කරනවා. ඊගාවට චිත්තපටි සංවේදී කියන තන පටන් අපි ඊයේ ඉදිරිපත් කරගත්ත පරිදි සමාදහං චිත්තං විමෝචයං චිත්තං කියන තැනට එනකොට චිත්තානුපස්සනා සම්පූර්ණ වෙන බව සඳහන් කරනවා. ඒ වාගේම අර ධ්‍රුව පදයෙන් සතිමා ලෝකේ විනී සතිමා විනී ලෝකේ අපේක්ෂා දෝමන සංආදී ධ්‍රුව පදේ සටහන් කරලා මතක් කරනවා මෙතනදී විශේෂයෙන්ම ඒ කියන්නේ අපි ඊයේ හමාර කරතන පිළිබඳව චිත්තානුපස්සනාවයි මේ කියලා නාහම්බික් වේ මුක්තසතිස්ස අසම්පජානස්ස ආනාපාන සතිය වදාමි කියලා පොඩි අනුසුරු ළඟ වීමක් කරනවා මහණනි මේ ආනාපාන සතිය බොහොම ගැඹුරුයි. එnde එnde එnde එnde සියුම් තන්ට යොමු කරනවා. ඕනම කෙනෙකුට සතර සතිපට්ඨානම සම්පූර්ණ කරන්න පුළුවන්. නමුත් අසම්පජානස මුත්තසතිස යම් කිසි කෙනෙක්ගේ සතිය මොතන කියුම් නැතිනම් කියුම් නැතිනම් සම්පජඤ්ඤය කියන ඥානය නැත්තම් එවැනි කෙනෙකුට මම මේ ආනාපාන සති සමාධිය රෙකමන්ඩ් කරන්නේ නැහැ. එහෙම කෙනෙකුට මේකෙන් වැඩ ගන්න බෑ. ද සතිය සහිත සම්පජඤ්ඤය සහිත නැත්තම් සිහි බුද්ධිය ඇති කෙනෙකුට පමණයි මේ ආනාපාන සතියෙන් මේ කියන මට්ටමේ ගැඹුරු සමාධියකට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ උප්පත්තියෙම සතිය මොට වෙලා කියුණු නැතිනම් සම්පජඤ්ඤය කියන ඥාණය නැතිනම් ඉවන් කෙනෙකුට ආනාපාන සතිය කොච්චර කරත් මේ ගැඹුරු සමාධි ගන්නවා. ඒකින් අපි මේක ඒ ඒ දවසේ ඒ ඒ පර්වයන් පුරුක් විස්තර කරන අවස්ථාවේදී මතු කරගත්තා හැම පර්වයකදීම උදාහරණයක් වශයෙන් කියනවා නම් කායානුපස්සනාව කියන ආනාපාන සතියේ කියන වායෝ පොට්ටබ්බ ධාතුව නැත්නම් මේ රූපාකාරය ගිවන් කරන අවස්ථාවට එනකොට සෑහෙන අභියෝගයකට සෑහෙන කඩයිමකටපත් වෙනවා. අන්නේ කඩයිමේදී හලයිසු පැත්ත මේකයි ගත යුතු පැත්ත මේකයි කියලා අන්ත දෙක දැනගෙන මදමාවතේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරන්න බැරි වුණොත් ඒ පුද්ගලයා හැමදාම එක අන්තිකට අහු වෙලා ඒක වටේ වටවලල්ලේ යන්න පටන් ගන්නවා. එතකොට කම්ම වට විපාක වට කම්ම වට කෙලෙස් වට විපාක වට කියන සංසාරෙමයි කරකෙන්නේ භාවනා කරන්නේ නම් දියුණු වෙන්න තමයි. නමුත් දන්නේ නැහැ තමන් ඉන්නේ එක වටේකට අහු වෙලයි කියලා. එක්කෝ අත්කලමතාන් යෝගයට කරු කරමින් ඒ පැත්තට කරකෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් කාමසිකල්ලි කාන් යෝගයට කරු වෙලා බර වෙලා නතු වෙලා ඇල වෙලා ඒ පැත්තට ගමන් කරනවා. ඉතින් එහෙම ගමන් කරනකොට මොකද්ද ගමනක් තියෙනවා. නමුත් එක තැන කරකැවෙනවා. බල්ලෙක් තමන්ගේ වලිය අල්ලන්න කරකෙනවා වගේ එක තැන කරකැවෙනවා සුලියකට අහුවෙ. ඉතින් එහෙම වෙන්නේ නැතුව මම මේ ඒ පැත්තට කරගුණත් මේ පැත්තට කරගුණත් ඉන්නේ සංසාරෙමයි මේ දෙකම දැකලා දෙකම අතහැරලා මධ්‍යමාවතේ තේරුම් අරගන්නවා කියන එක හැම පරුවයක් අවසානයේදීම නැත්නම් හැම පංචයක් අවසානයේදීම කියන වාරාන්තික වර්ෂ අවසාන විභාගේ වාගේ යම් විදිහක සීරු මාරුවක් කරගෙන තමයි හැපැත්තට යන්නේ. මේකටම තවත් එකතු කරනවා නම් මේක එක සැරයක් කරාට විභාගේ පාස් වෙන්නේ. හැම පරියන්කයකදීම කරන්නේ. හැම පරියන්කයකදීම මේකේ යම් විදිහක පරීක්ෂණයක් ලැබෙයි. ඉදිරිපත් වෙන. ඒ ඉදිරිපත් වෙනකොට ආපිර දැනගෙන ඊයේ මේ කාවේ වෙන ස්වරූපයකින් වෙන මොනවරකින් වෙන මොනතකින් අදම ඒකමයි මේ එන්නේ ඒක එන්නේ වෙන ස්වරූපයකින් කියලා දැනගෙන හරියට සීරු මාරු කරලා ඒක අන්ත දෙක අතහැරලා මැදම ආස තෝරාගත්තොත් අර ඊයේ තිබුණ දැනුමට අලුත් පන්නරයක් එනවා. අලුත් මොනසක් එකතු වෙනවා. නමුත් හොඳට තේරෙනවා මේක ඕනම වෙලාවක මෙතෙන්ට එනකොට පරීක්ෂා කරලම තමයි අතුලට ගන්න. ඒ පරීක්ෂා කිරීම මේ වෙනකොට අපි මතක් කරගත්තා දෙක තුනක්ම මේ ධර්මානුපස්සනාවට එනකොට පහුවෙලා. පළවෙනි එක වශයෙන් අපි කෙටියෙන් මතක් කරගත්තොත් මේ ධර්මානුපස්සනාවට පූර්විකාවක් වශයෙන් පෙරවදනක් වශයෙන් මේ රූප ධර්මයන්ගේ ගෙවි යාම සිදු වෙන වෙලාවදී නැත්නම් රූප ධර්මයන් වල තියෙන සම්මුති ලක්ෂණ එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ ගෙවිලා ඒවා නිකන් හුදු ප්‍රවාහයක් බවට හුදු සංතතියක් බවට පත් වෙන තැනේදී ඒ යෝගාචරය සූර උනේ නැත්නම් වැරදිලයි කියලා සැක උපදවන්න ගත්තොත් ආයසරයක් වෙන්නේ අර තිබුණු ගෙවිගෙන යන සංතති ලක්ෂණ ආය ගොරෝසු වෙලා නැත්නම් ගොරෝසු කරගෙන මුලට ඇදෙන එක. හොතෝට මැදලා එක. ඒක නිසා ආස්වාද ප්‍රසආස සංසිඳනවා. ඉන්දි වැක්ලින් කරනවා නම් ඒක සංසිඳනවා. එහෙම සක්මන් කර කර ඉන්නකොට ඒ සක්මනේ විස්තර පිටතර නොපෙනි යෝගාවචරයට පොදුවේ සියල්ල වැටෙන පැත්තට එන්න පටන් ගන්නවා. අන්නේ වෙලාදී මේ වැටහිලාද වැටලි වැටලිලාද වැරදිලාද කියලා ආයේ කයියෙන් හුස්ම ගන්න ගත්තොත් එහෙම නැත්නම් බුම්බණ්ඩ හකුලන්න ගත්තොත් එහෙම නැත්නම් වෙන මොන හරි අලහක්කොත් වෙන්නේ මොකද්ද ආයේ ගොරෝසු. එන්නේ ගොරෝසු වෙන්නේ නැතුව එහෙම සිවුම් වෙච්ච එක ලොකු දෙයක්. ඒ භාවනාවේ ප්‍රගමණයක් කියලා දැනගන්න නම් ඒ යෝගාවචරය ඊට කලින් වඳලා ඉබන් ගොඩ ඇවිල්ලා අදත් ඉතින් එනකොට හොඳ සම්පජඤ්ඤයක්. ආනේම සියුම් වුණාට පස්සේ ඔන්න යෝගාවචරය ඒ රූප ධර්මයන්ගේ සියුම් භාවය තුලින් දිනු පවණු කරගත්ත දිනු කරගත්ත සතියකින් සම්පජඤ්ඤයකින් ඉදිරිය බලනවා වටපිට බලන්න කියන්නේ. කෙලින්ම ඉස්සරහට යනකොට ගාක් වෙලාවට මේ චිත්ත සංස්කාරයන් චිත්ත සංඛාර ඒ කියන්නේ සංඥා වේදනා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නකොට ආයෙ සැකයක් එනවා මට දැන් ආනාපාන තිබුණ තැන වෙන්නේ නැහැ ආනාපාන වෙන්නේ නැහැ ඔක්කොම තියෙන්නේ මනෝ විකාර වගේක් විතරයි නැත්නම් හිතලුවක්ද භාවනාවක්ද නිින්දක්ද හීනයක්ද කියන විදිහේ ඔක්කොම නිකන් කැළපිච්ච ස්වරූපයකට ඔක්කොම නිකන් කුලගේ පාවෙන ස්වරූපයකට ගහගෙන ගිය ස්වරූපයකටපත් වෙන පටන් ගන්නවා ඉතින් එතනදිත් ඒ යෝගාවචරය තමන්ගේ අඛණ්ඩ සති ධාරාව කැඩිච්ච නැති බවට සම්පජඤ්ඤය කියන තමන්ගේ හිත අන්දමන්ද නොවිච්ච කලකොල නොවිච්ච ලූටලා නොගිච්ච බවටත් දුරට විස්තර කරගෙන තේරුම් ගත්තොත් විතර ඒ වෙලාවේදී තියෙන මේ වේදනා සංඥා කියන කොටස් සංසිඳවන පැත්තට යනවා නැත්නම් අවිෂණ පැත්තට යනවා අවිෂණ පැත්තට ගියොත් ඒ පස්සම්මයන් චිත්ත සංකාරම් කියන දැකේ දෙකේදී සූර නැති වෙනවා එතකොටත් හිත අවිෂිලා සහලවන්න මුළු ඇඟ කොල්ලන්ට පතන්න පටන් ගන්නවා. එක තැන අතපය ගැස්සෙන්න පටන් ගන්නවා. එකපාරට නිින්දේ ඉඳලා ගස්සලා ඇහැරියා වගේ හොස්සන්න පටන් ගන්නවා. මේ වගේ විලෝපන වගේක් වෙනවා. ඉතින් එතනදිත් අර මෙවුවා උණයි කියලා බය වෙන්නේ නැතුව මෙවුවා නොවිය යුතුයි කියලා හිතන්නේ නැතුව මේ කොයි දේ සිද්ධ වුණත් කැඩි කැඩි හරි සමගේ සතිය සමගේ සම්පජඤ්ඤය කියනවා නේද කියන ඉදිරියට ගියොත් තමයි අර චිත්තපටි සංවේදී කියන වගේ බොහෝම නිශ්චල ධ්‍යාන හිතක් වගේ අර්පණා සමාධියක් වගේ තැනකට යා ගන්න පුළුවන්. එතෙන්ද ගියාට පස්සේ ප්‍රශ්නයක් එනවා කලබල නැතිකම ප්‍රශ්නය. දැන් ඉතින් මොකුත් නැහැ නේද? එතකොටත් නැගිටිනවා සමහර වෙලාවට මේ වැරදිලා පැටලෙනවා. එහෙම නොවි මේ කියන්නේ චිත්ත සංකාර වශයෙන් හොඳටම කියනවා නම් නිවර ධර්මයන්ගෙන් තොරව චිත්ත ප්‍රවෘත්තිය ඉතාමත්ම අනාකූල ප්‍රවාහයක් විදිහට ගලාගෙන යන ස්වරූපයට යනකොට ඒක සමාදම් වෙලා ඒක තැම්පත් වෙලා ඒකේ හොඳයි අගයක් ආඩම්බර කියලා හොඳයි හොඳයි කියලා සමාදම් වෙනවා කියන එකත් ලොකු සත්පුරුෂ දුක. අවසන්ට යන්නේ නැතුව ඕනනම් ඒක අවසන්ට පුළුවන් අවසන් පුළුවන් Tamanටයි. සංසිද්ධ වෙනවා නම් Tamanට. අන්‍යව සංසිද්ධිය වුණා තමයි ඒ අති ප්‍රමෝදය පහළ වෙන්නේ. ඉතින් ඒ වගේ අර කායानुපස්සනාවේ සංසිද්ධිය ගන්නකොට ප්‍රීති සුඛ පහළ වෙනවා. චිත්තානුපස්සනාවේදී හිතේ සංහිඳියාව ආවට පස්සේ ඒක සාදු කියලා පිටි අරගෙන සාන්නිම සාන්නියන්නේ. tempat කරගත්තොත් අති ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒ නිසා යෝගාවචරයා නිවැරදි මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවේ අන්ත දෙක අතරලා යනකොට සෑහෙන සන්තෝෂංගයක්. එහෙම නැත්නම් තමන්ගේ දේවල් පිච්ච භාවනාව හරි බවට හොඳ පෙර නිමිති සුබ නිමිති වගේක් තියෙනවා. මෙන්න මේ පෙර නිමිති සුබ නිමිති දැක දැක යනවා නම් කියනවා ඉදිච්ඡාඹ කනවා. ඒව නොදැක තටමනවාට කියනවා අමුඹ කනවා. එතකොට දත් తీරිවැ. ඒක නිසා හොඳට ඉදෙන කන්නේ. ඉදිච්ඡාඹ කන්නේ. ඉදිච්ඡාඹ කනවා නම් මේ භාවනා ගමනේ ඉකටම මිහිරියාවක් තියෙනවා කියලා කියන අමාරුයි. නමුත් යම් යම් තැන්වලදී කිසිම ආමිෂ සැපයකින් කිසිම ලෞකික සම්පත්තියකින් දැනුමකින් ලබන්න බැරි ඇතුළත පිළිච්චකම. ඇතුළත සම්පූර්ති කරගතිය සම්පatti කරගතිය තේරෙන්න පටන් ගන්නවා. එහෙම තේරි තේරි යන නිසා තමයි මේ ගමන සුන්දර ගමනක් කියලා කියන්නේ. ඒ නිසාම තමයි සබත්නාංශයට සුගතයන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ මෙච්චර මේ දුෂ්කර ගමන කිසි ගුරුවරයෙක් නැතුව කිසි ශිල්පස සායකෙක් නැතුව මේ වගේ මධ්‍යස්ථාන මොකක්වත් නැතුව ඒ ගමන සුන්දරව නිම කරා. ඒකලියල උන්වහන්සේ ඒක සුන්දරව නිම කරන්න අවශ්‍ය උපදේශපන්තිය අකමැති නමුත් ගැඹුරුයි කියලා පැත්තකට දාති. මේව අපිට තේරෙන්නේ නැහැ කියලා කොම් කරද්දි දේශනා විලාසයක් වශයෙන් ඉදිරිපත් කරලා උන්වහන්සේ පෙන්ලා දෙනවා මේ ගමනේ අනන්ත අප්‍රමාණ බොරුවල් වල තියෙනවා. අනන්ත අප්‍රමාණ වර්ධින පැටලෙන තැන තියෙනවා ඒ ඔක්කොම ගමනේ විචිත්‍රත්වය වැඩි කරගන්නයි දක්ෂයාට හේතු වෙන්නේ අදක්ෂයාට ඒක අභියෝගයක් වඩපත් වෙලා අදක්ෂයා සුවාන්දරන්ගේ කාලේ තමයි මම කරන්න පුළුවන් දැන් කාලේ බෑ අපිට මේවට පින් නැහැ කියලා පැත්තකට. නමුත් හරි පාර යනවනම් මෙන්න මේ පෙර නිමිති සුබ ලක්ෂණ මේ සතුටු වෙන්න තියෙන කාරණා ටික එදත් එකයි අත්. අන්නේ විදිහට මේ වගේ කඩින් පියවරවල් 3-4ක් පෙන්නන පස්සේ තමයි මේ හිත ඒ කියන අනිච්චානුපස්සනාවට සුදුසු නැත්නම් අනිච්චානුව අනිත්‍ය භාවය දැක දැක දැන දැන ඒ ස්පස්පනා පිට තියාගෙන ආශස් ප්‍රසවාසය දැක ගන්න පුළුවන්. ඉතින් මේ සම්මුතිය තුලින් පරමාර්ථ ධර්ම වලට ක්‍රමයෙන් පරිවර්තනය වෙලා නිත්‍ය සංඥාවේ සුඛ සංඥාවේ දුක සංඥාවේ ආත්ම සංඥාවේ සංසාර ගමන ගණන් ආත්ම ගණන් දිගට ගියේ හිත අනිත්‍ය සංඥාව එහෙම නැත්නම් දේවල් වල තියෙන අන්තර බෙහෙදය දැකලා මේක හරි කියලා සතුට වෙන අවස්ථාවක් තමයි මේ අනිච්ඡානුපස්සී අසසීසාමීති සික්කටි කියලා කියන්නේ. අනිච්ඡානුපස්සී පස්සසීසාමීති සික්කටි කියලා කියන්නේ. මේ ආස්වාද ප්‍රසවාස දෙකෙහි හුදු නිත්‍ය භාවයට වඩා ඒක බොහෝම අනිත්‍ය දෙයක් බවත් ඒක මේ හොඳට හොදලා කුඩු කරලා පිරිසිදු කරලා ගන්නකොට කි ගන්න දෙයක් නැති තරම් වෙනස් වෙන බවක් තේරුම් අරගෙන මේක හරි බව දැනගන්න. මේක කඩේ කඩ කඩකඩ වීමක්වත් භාවනා බාධාවක්වත් ජීවිතා ජරාවට යamakවත් නෙවෙයි මේ භාවනාව බව තේරුම් අරගන්න එක තමයි අනිච්ඡානුපස්සී අසසී සාමීති සික්කති අනිච්ඡානුපස්සී පස්සසී සාමීති සික්කති කියන්නේ. ඉතින් මේක මේ සිසුත් මේ ඥානට යලපෙන්න චින්තාමය ඥානට යලපෙන්න ඒ වගේම භාවනාව කරොක් කෙනෙකුට නිදර්ශන වලට යලපෙන විදිහේ ඉදිරිපත් කිරීමක් තියෙනවා අපේ ථේරවාද ක්‍රමයේ ගුරු පරපුරවන් වල හැබැයි මේක තනි කරම අටුවා කතාවල් මතින් සංග්‍රහ තොරතුරු මතින් ගොඩනගපු දෙයක්. අන්න එහෙම බලනකොට කියනවා මේ රූප ධර්මයක් විශේෂ බලන ඉන්නකොට ඒ රූප ධර්මය සුද්ධ වශයෙන් පරමාර්ථ ධර්ම වලටපත් වෙනපත් වෙනකොට අවස්ථා තුනකින් තමයි යෝගාවචරය ඒ අවස්ථා තුනට යන්නේ. පළවෙනියෙන්ම රූප ධර්ම සම්මුති ලෝකයේ හැටියට බලන බැක්ම බලන බැල්මට කියනවා පේන ලක්ෂණ වලට කියනවා ස්වභාව ලක්ෂණ. ස්වභාව ලක්ෂණ. යන ඕනම කෙනෙකුට දකින්න පුළුවන් තිරසනෙක් පවා දකින්න ඇත්තේ ඒ ක්‍රමයටයි භෞතික විද්‍යාඥයෙක් දකින්නේ ඒ ක්‍රමයටයි යෝගාවචරයක් නිලින් දකින්නේ ඒ ක්‍රමයටයි සර්වඥන් වහන්සේ වුණත් පුතර්ජන ලෝකේදී ආ බලනකොට දකින්නේ ඒ ක්‍රමයටයි ඒකට කියනවා ස්වභාව ලක්ෂණ. මේ ස්වභාව ලක්ෂණ තමයි අපි සමහර වෙලාවට ඔය 11 ආකාරයේ වශයෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ. මේ 11 ආකාරය දැකීමත් සෑහෙන දුරට පුරුදු පුහුණු කරපු මනසකට තමයි ගෝචර වෙන්නේ නැත්නම් ඒක බුදු මුදහොත්යි බුදු තාක්ෂයක් පමණයි ඒ නිසා ඒ සුභා ඒකලස් ආකාර දකින්න ඉස්සලා සතහන් ගැටීම කියලා එකක් ඒ පඤ්ඤාත්තියට ප්‍රත්‍යක්ෂන සංධාන පඤ්ඤාත්තිය යමක් අපි හිතට ගන්නේ කවදාවත් ඒ වස්තුව දැකලා ඒ වස්තුව අත්දකලා නෙවෙයි ඒක පිළිබඳව සතහනක් හිතේ තබා ගැනීමෙන් තමයි ඒක අපි නැවත හඳුනා ගැනීම කරන්නේ. ඒ කම්පියුටර් එකට මොකක් හරි තොරතුරක් දෙනවා. අපේ හිත කවම කවදාකවත් ප්‍රകൃතිය දකින්නෙත් නෑ දකින්න බෑ. අපිට පුළුවන් වෙන්නේ දකින්න දේ පිළිබඳව සංඥාවක් සලකුණක් තියාගෙන සලකුණක් තමයි බැර කරන්නේ. උපමාවක් කියනනම් බඩුවා පුටුවක් හදන්න ඉස්සෙල්ලා ඒ ඉරලා ගහගත්ත ලී වල ඉස්සෙල්ලාම ඇඳ ගන්නවා කියලා කරා. ඩිග පළල කකුල් වල හැටි ඔක්කොම ඉරි ටිකක් රත්නු කරගන්න. ඊට පස්සේ එයා ඒ වඩුව විදියට දක්ෂකම එක ඊට පස්සේ අන්නර ඉරි ගහගත්ත ටික අනුව තමයි වඩු පටලේ ඉඳගෙන වැඩ කරන්නේ. තමන්ම ලී වලට දාපු සංඥාවල් අනුව තමයි වැඩ කරන්නේ. ටේලර් කෙනෙක් ගියාට පස්සේ අපි ළඟ ඉන්න ඕනේ. එයා අපි මැනලා යම් යම් තැන් වලින් මනලා මෙෂර්මන්ට්ස් ටිකක් ගන්න. ඊට පස්සේ මෙෂර්මන්ට්ස් කොලේ එක දාගෙන රිද්ද ඇඳ ගන්න. ඇඳගෙන ඊට පස්සේ අපි නැතුණාට ප්‍රශ්නයක් නැහැ. ෆිටෝන් එකට යන්න ඕනක වෙනම කතාවක් නමුත් ඇඳුම අහලා තියෙනවා. වඩු බව වඩු බව මේක හදලා තියෙනවා. ආ මේ වගේ තමයි අපි ළඟට හිතට මොනවාරි ආපු ගමන් හිත හැම වෙලාවෙම මේක සතහනක් ගන්න. ඒ සතහන 3D වෙනවා මේ 2D සමහරට ස්පීඩ් ඩයිමෙන්ෂනල් යනවා. සමහරලත් නැහැ. කොහොම හරි මේ සතහන ඩිකෝඩ් කරලා ඕක තමයි අපි හිතේ තියන්නේ. අනිත් දවසේ ඒ සතහනට ගැලපෙන දෙයක් ආපු ගමන් අපි හඳුනා ගන්නවා අයියේ දැකපු ඒ තමයි. ඒක නිසා ඕනම රූප ධර්මයක් අපේ හිතේ අපේ මතකයේ අපේ සංඥා වලට යන්නේ සතහන් වශයෙන්. යම් සතහන්. උදාහරණයක් වශයෙන් අපේ අත මිට මොලවලා තියෙනකොට ඒක සතහනක්. ඇඟිලි දිගහැරලා තියෙ මොට එක සඳහා. ඒ නිසා මේ ආස්වාද ප්‍රසවාස පිළිබඳව භාවනා කරනකොට යෝගාවචරය කමතහන් සුද්ධ කිරීමට ලක් කරනවනම් ඒ යෝගාචරණ කොහොමද ආස්වාද ප්‍රසවාස එක දකින්නේ. දැන් සමහර වෙලාවට මතක් කරනවා මේ කොන්චිලාවක් පැද්දෙන්න සතහනකින් මතක්. ඉස්සරහට එනකොට ආස්වාදයේ වටිනු ඈතට යනකොට ප්‍රසවාසය. එහෙම නැත්නම් බැලුමක් කුඹටනා වාගේ බැලුක උලන් යනවා වාගේ. එතන තමයි නාමකේ උලන් ඇතුළට ඇද ගන්න අවස්ථාව, මයි නාමේ උලක් පිට කරන අවස්ථාව කියලා අපි යන්නේ සතහන රූපක දර්ශන මාර්ගයෙන් තමයි අපි ගුරුවරයෙක් එක්ක සංවේදනය කරන්නේ. එනි මේ සතහන දැක්කට පස්සේ යම් විලාවට අපි ආස්වාද වේලාවදී ආස්වාද සතහන මේ ගොඩෙනකට කියනවා මේ උල්ලගේ මොන සතහන. ඇත්ත උල්ලගේ සතහන නෑ. නමුත් අපි කතා කරනකොට අපි මොකක් හරි රූපකයකට නිදර්ශනය විහිදුවා. මේ සතහනට හිත ගියයි කියලා කියන්නේ පැහැදිලිවම මම දැන් මෙතන කියන එකට හොඳම හොඳ ආදර්ශයක්. අපි ආස්වාදේ කරනකොට ආස්වාදේ කොන්චිල්ලාවක් Taman දිහාට පැත්තේ එන්නා වාගේ දකින්න. පිට වෙනකොට පිට පිට යනවා වාගේ දකින්න. නැත්නම් ඇතුළෙන්ම බැලුවා කුම්බන්නා වාගේ දකින්න. පිටේ වල බැලුවා කපුලන්නා වාගේ දකින්න. ඇතුළට ගන්නකොට මහිනාවකින් ඇතුළට ගන්නවා වගේ දැනෙනවා පිටකරට උලක් ප්‍රවාහගෙන නාස්තික පුරවාගෙන ඉරන දැනෙනවා වගේ කියලා මෙන්න මේ සටහන් වලින් කියවීම හරියට බබාගේ භාෂාවෙන් කතා කරනවා නමුත් හැම වෙලාවෙදීම අපි යමක් දැක් ගැනීම මේ සටහන් දැක්වීම ඊට පස්සේ මේ සටහනම නැත්නම් මේ මම දැන් මෙතන කියන දේම දිගින් දිගට දකින්කොට මේ සටහන් වල යම් යම් පරිණාම තිබෙනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් තොන්සිල්ලාව මුලින් වේගෙන් පැතිලා එන්නේ එන්නේ එන්නේ ළඟ ළඟ ළඟ ළඟ පැද්දෙන්න පටන් ගන්න සකහන් කරනකාරයකට මාත්. බැලුමක් උගාක් කුඹල උලන් යනවා ආයෙන කොට එනවා ටික ටික ටිකක් වෙන්නලා ටිකක් පුලන් යනවා වගේ මෙන්න මේ වගේ පරිණාම තියෙනවා. මේ පරිණාමය කාලානෝ රූපව සකහන් වෙනස් වෙන ආකාරයයි. ආකාර කියලා කියන්නේ ඒ මතින් තමයි මේකේ සජීවීකම අපි දන්නේ. මේ දෙක සටහන සහ ආකාර අතර තියෙන වෙනස පෙන්වන්නේ කැමරාවකින් ගන්න නිශ්චල ඡායාවකුත් වීඩියෝ පටයකින් ගන්න චලන චිත්‍රයක්. අපිට ඕනම කෙනෙක්ගේ ෆොටෝ එකක් අරන් පෙන්නනවා. මේ පුද්ගලයාගේ සටහන දැකලා හා ආවලා යවස් කලු. මේ වේවා කියලා කියේ. නමුත් ඒ පුද්ගලයාගම ඒ නිශ්චල ඡායාව වීඩියෝ ක්ලිප් එක දැක්කොත් ඒ පුද්ගලයාගේ යන්ත ගොඩක් ලක්ෂණ. අර නිශ්චල ඡායාවට වැඩිය දැක ගන්න පුළුවන්. මොකද ඒකේ කාලානුරූපී පුද්ගලයා හැසිරෙන ආකාරය. අන්න ඔය තමයි ආනාපාන ඉස්සලාම අපි සටහන් දැකලා ඒ කාලයත් අනුව වෙන හිතවිලියට ඇවිල්ලා සද්දවලට හිත නොයා වේදනාවට ආනාපානෙම හිත පාත්වාගෙන යනකොට ඒ යෝගාවචරයා ගන්නවන උනන්දු වෙනවා. භෞතික කෙනෙක් නම් උනන්දු වෙනවා මේ සටහන් මොන මොන විදිහට මොන මොන ආකාරවලට ගන්නවද මේ සටහන වගේමයි ආකාරات ඒ මම දැන් එතන කියන එක විස්තර කරනවා නමුත් අරිට වැඩි විස්තර කරන්නේ. තවත් ආත්මෝපදේශයක් වශයෙන් මේ දෙක අතර සම්බන්ධය පෙන්වනකොට විශේෂයෙන් මේ ගුරුතුමා ස්වාමීන් වහන්සේලා මතක් කරනවා සටහනක් දකින්න නැතුව ආකාර දකින්න බෑ. සටහනක් දැකලා දෙකින් දෙකටම සාර්ථකව සත්‍යය බලහිතේ තමයි ආකාරය. ඒකට මේ ආකාර බලන්න පටන් අරගත්තාම අර ආනාපානය කියන දීගස ඒකාකාරීතේ තුල විවිධ ආකාර පේනකොට යෝගාවචරයෙන් මේක ඉවර කරගන්න. මේ සතහ මේක පෙන්වන ආකාර සියල්ල මම බලලා ඉවර කරනවා කියලා බලාපොරොත්තුක් ඇති කරගෙන තුලින් උනන්දුවක් ඇති වෙනවා. වෙන විදිහකට කියනවා නම් ආනාපානය දැක්කට ඒන් අතර නොවි ඇහත් පිට ඇහත් ඒකම කාලය අනුව බලාගෙන ඉන්නකොට ඒ ආස්වාසේ මුල මෙහෙමයි නැද මෙහෙමයි යක මෙහෙමයි කියලා ඔන්න පේනවා. එතකොට ඒක ලං වෙනවා ඈත් වෙනවා. ඇතුළත පිටත. ප්‍රිය අප්‍රිය අතීත අනාගත පච්චුප්පන්න කියලා විවිධාකාර දේවල් පේන පටන් මෙන්න මේ විදිහට දැකලා සතහන් දැකලා සතහන් වලින් ආකාර මත කරන ආකාර දිගේම ඉතරහට යනකොට යනකොට යනකොට වේලාවක් එනවා යෝගාවචරයට කියන්නේ එකම සතහන දෙසරයක් කවදාකවත් ඒ තරම්ම මේකේ ආකාර. ඒ නිසා එක චිත්තක්ෂණයක පේන ආනාපානෙ ඊගාව චිත්තක්ෂණයට සමනයි. පළවෙනියට පේන ආස්වාසය දෙවෙනියට පේන ආස්වාසයට සමනයි. දෙවෙනියට පේන ආස්වාසය ප්‍රස්වාසයට සමනයි. ප්‍රස්වාසය දෙවෙනියට ප්‍රස්වාසයට සමනයි කියන තරමට ඒකට නම් අත්‍යන්ත වශයෙන් සමීප වශයෙන් උත්සන්න වශයෙන් දකින්න ගියාම ඒක නිකන් පේන්නේ ජලකඩකට වැස්සව හිටා වගේ විශාල වැඩ කොටසක්. අර ඉස්සලා එක ආස්වාසයක් එක ප්‍රස්වාසයක් කිව්වට ආස්වාසයක් ඇතුළත ආස්වාස ලක්ෂ කෝටි ගණන්. ප්‍රස්වාසය ඇතුළත ප්‍රස්වාස ලක්ෂ කෝටි ගණන් තියෙනවා. එතකොට ඒ ඒ වෙලාවේ ස්වභාව ලක්ෂණ කියන එක කවදාකවත් දෙකිටියා හිතකින් බලන්නේ ඒකම මුළු හදින්ම බලනකොට ඒක ඇතුළේ පුදුම සජීවීකමක් පුදුම සක්‍රීය ගතියක් ඒ වගේම එකම දේ කවදාකවත් නොවන කර්මනට උත්සන්න ගතියක් පේනවා. මෙන්න මේ විදිහට ස්වභාව ලක්ෂණ කියන්නේ අපේ භෞතික විද්‍යාවට අහු වෙන කොටස පවා සතහන් ආකාර සහ අන්තිමට පේන ස්වභාවය කියලා බලනකොට මේ එකම දෙයද කියලා හිතන එක සැක කරන්න පුළුවන් හිතනවා තමයි. ඒක ඔය ගුරුම් ස්වාමීන් වහන්සේ කියන පොතේ කියලා තියෙන්නේ අපි ඈතින් යන කොච්චරක් ආරම්භ වෙලාවකාරී අන්ධකාර වෙලාව ගොම්මනේ හරි පාන්දරකාරී කඩි වෙලක් හරි කූඹි සලක් හරි දැක්කොත් අපිට සටහන පේන්න කෝටුවක් වගේ. හරයිනේ බල් බල් කැලක්. එනකම් බුලක් වගේ. ඒක එහෙම දිගට තියෙන. ඔව් හොඳට ලං වෙලා බැලුවොත් එතනලියනවා. අන්ධකාරයවත් මන්දාර වේනත් නලියනවා වෙනවා ලං වෙලා බලනකොට හොඳටම තවත් ලං වෙලා බැලුවොත් සටහනක් නෑ ඒක. එහෙම ඉතිරිව පවතින කෝටු ගලක් අල්ලන්නවක් නැහැ. කූඹි පස්සේ කූඹි කෙනෙක් විතරයි. ඉතින් මේ කූඹියගේ තඬු 6 ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. භූමි රැළ ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. එතන එහෙම අල්ලන්න දෙයක් නැහැ. ඔන්න ඔයක ඕක තමයි ඔය විභජ්‍ය වාදය කියලා අපේ ථේරවාදයට කියන්නේ දැකපු දේ ඒ gediya පිටින්ම ඝනේ වශයෙන්ම බාරගත්තට ඒක ආරම්භය බවක්. ඒ ඝනිය කඩ කඩ බැලි. බෙදා බැලි. තුලින් එහි සම්පූර්ණ මෙතෙක් නොදැක අතුලාන්තයක් ගැඹුරක් දැක හැකි බව දැකගත හැකි බවත් මේ 2500 ගානට දරුවචනාංශ අපට උගන්වනවා. කය දැක්කොත් හිත එකට කරනවා. රූපය දැක්කොත් අඩු ගන්න පටවිය ආපෝ තේජෝ දක්වා මත බලනවා. මේ බොහෝම භයානක අභියෝගශීලී දෙයක් දේව නිර්මාණයට. ඒ දේව නිර්මාණයක් නේ කපල කරලා බලන්න මේ හිතේට අවශ්‍ය හැකියාවක් නැහැ. තිබුණා නම් මේ මේ මහා ප්‍රත්‍යයට කරන නිග්‍රහය. මෙන්න මේ අභියෝගේ සැපේතනසිත අවුත්ති බින්දා ඒ මිනිස්සෝ කැමති උනේ නෑ මේ දේව නිර්මාණය කපලා කරලා බලන්න. මොන ඕකම තමයි විද්‍යාලෝකේ සිද්ධ උනේ. විද්‍යාඥයා මේ දේවල් දැකලා ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියනකට වඩා මේක ඇති රසායනික ගුණ කඩ කඩා බැලීම රසායන විද්‍යාව කියලා හදාගන්නවා. භෞතික ගුණ කඩා බැලීම භෞතික විද්‍යාව කියලා හදාගන්නවා. ඒවා අජීවි සජීවි දෙකට. ඊපස්සේ සජීවී සත්වයෙන් වෙනවා බලන්නේ කෝ ජීව විද්‍යාව කියලා කතාවන. ඒකේ උද්භිද විද්‍යාව, සත්ව විද්‍යාව කියන කඩ කඩ කඩ කඩ බලනකොට මේගොල්ල දැක්ක අජීවී සජීවී සෑම දෙයක්ම අන්තිමටම කඩලා බලනකොට මූල ද්‍රව්‍ය වලින් හැදෙනවා. මේ මූල ද්‍රව්‍ය දන්නේ නැහැ Taman ඉන්නේ සජීවී පද්ධතියකට සජීවී පද්ධතියකට. ඊට පස්සේ මේ මූල ද්‍රව්‍ය අංශු කියලා එකට හිතාගන්න. එතනින් තමයි ඔය අවස්ථාවක හදලා අපිට ඉතින් කටපාඩම් කරනවා හයිඩ්‍රජන් ගාට හීලියම් තියෙන්නේ හීලියම් ගාට හයිඩ්‍රජන් තියෙන්නේ ගාට මේකයි මේකයි ඉතින් දැන් බලකොට මනවා කිසිම දෙයක් එහෙම ඉතිරෙන්නේ ඒ මොකද ඒවා හදන ඒ අංශු පරමාණු නෙවෙයි ඒ අංශු අතර තියෙන කුඩා කොටසක් අරගෙන බැලුවත් ඒකත් ඒක වශයෙන් පවතින කන්නේ ඒක තවත් කරදරයක් අන්තිමන කඩ කඩ යනකොට ශක්ති බවට පත් වුණාට පස්සේ මහ විශාල විප්ලවයක් ඇති වෙනවා මොකද ශක්තිය වලට අර තින සටහන් ශක්තිය වලට අර විදිහේ ආකාරකෙන්න ශක්ති කවදාහක්වත් ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ මේ සටහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ කඩන කඩන යනකොට අපි යම් වෙලාවක ආස්වාද ප්‍රසආස ඇතුලේ තියෙන පොම්බන ගතිය කුඹන ස්වභාවය කුඹන භාවය දැක්කා නම් අපිට තේරෙනවා මේ ඒකේ තියෙන මේ කුඹන භාවයේ ස්ත්‍රී පුරුෂ ගති නෑ ඒකේ ප්‍රයෝගතවන ගති නෑ සුභ අසුභ නෑ ඒ භාවය අභ්‍යන්තර වායෝ ධාතුවේ එකමයි බාහිර වායෝ ධාතුවේ එකමයි ඒ භාව ලක්ෂණය ප්‍රිය වෙනවා නම් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙනවා නම් අප්‍රිය වෙන්න පුළුවන් මේ භාව ලක්ෂණ අපිට කිසිම දෙයක් යොදන්න කරන්නේ අපිට පුළුවන් ඒකට යම් යම් දේවල් දෝදන්න. ඒ වගේම අපි ලෝකෙ ඉපදෙන්න ඉස්සෙල්ලා මේ වායෝ දහතුවේ සම්පීඩන ගතිය කියන කුම්බන ගතියක් තිබුණා නම් අපි ඒක මතින් නිවන් දැක්කත් වායෝ දහතුවේ කුම්බන ගතිය වෙනස් වෙනවා. ඒ වගේම අපි නිවන් දැකලා පිරුණම් පෑවත් වායෝ දහතු වායෝ. මේ ඒ වගේ භාවයේ ස්වභාවයේ තරණ නිසා ඒකට අපි කියනවා ධාතු කියලා නැත්නම් ධර්ම කියලා. ස්වභාවං ධාරේතිති ධම්මෝ කියලා ධර්මතාවය දකින්න පටන් අර ගන්නවා දැන් මගේ හුස්ම කියන හැඟීමක් නැහැ ආස්වාස හුස්ම කියලා හැඟීමක් නැහැ ආස්වාසයේ මූලමැද ආග හැඟීමක් නැහැ නමුත් සෑම තැනකම තියෙන මේ පුම්බන ගතිය හැකිලෙන ගතිය චංචල ගතිය ධාරණ ගතිය ඔන්න වායු ධාතුවේ වෙච්චදී ඊට මේ වායෝ ධාතුවෙන් ඉස්සර කරන මේ සොලවන ගතිය සොලවන්නේ ඝණයක්ද ද්‍රවයක්ද වාතයක්ද කියලා බැලුවොත් සමාජ මේ හොලවනදී අලු කොටකට කලක් ආවම අලු අංශු විහිදෙනවා වගේ වැටේ. සමහර වෙලාවට ජල තරංගයකට තරලයකට කලක් ආවම ජල තරංගයේ තරංග තරංග දෙන්නවා වගේ වැටේ. සමහර හුදු වාතයේ වශයෙන් වැටේ. සමහර ලාෂ්මීක උණුසුම සිසිලස වෙනස වශයෙන් වැටේ. එනවා බලනකොට මේ හෙළ වෙන ගතිය නියෝජනය කරන්න අනෙකුත් ධාතු නැතුව බෑ. අපි එකක් ඉස්සර කරගෙන ගියාට අඩු කරන අඩු කරන යනකොට මේ හතර දෙනාගේ වැඩ පිළිවෙලක්. අන්නා විදියට යම්ම චිත්තක්ෂණයක අපි මේකේ තියෙන්න පුළුවන් තරම් සටහන් බලලා තියෙන්න පුළුවන් තරම් ආකාර බලලා ඒකේ පෙන්වන්න පුළුවන් සෑම ස්වභාව ලක්ෂණයක්ම අපිරියනකොට ඇති නොකිය. දිගින් දිගටම බලනකොට පේනවා මේ පුදුමාකාර ස්පාසු නැතුව එකින් එකට මාරු වෙන දතියක්. පුදුමාකාර ප්‍රවාහයක්. දැන් වායෝ ධාතුව දිහා බලනකොට ඒකත් ප්‍රවාහයක් විදිහට පේනවා. ඊට පස්සේ උණුසුම සිසිල් කියන තේජෝ ධාතුව කරලා බලුවොත් ඒකත් ප්‍රවාහයක් විදිහට යනවා. බරගතිය ඇල්ලුවත් බලුවත් ඒකත් වෙනස් වෙයි ප්‍රවාහයක් විදිහට යනවා. ඒවා වැగిරෙන ගති පිටු කරන ගති කියන අපෝ ගති ගත්තත් ප්‍රවාහයකටවත් වෙලා යනවා. ඒක හරියට කියනවා නම් අපි එක එක එක එක වෙන වෙන පළතුරු මේසුවට ඇරලා කියලා ඒ මේ පළතුරු නම් කියලා මේ පළතුරයි මේ පළතුරයි කියලා කියන්න පුළුවන් ඔක්කොම එකතු කරලා සැලඩ් එකක් හදලා ෆෘට් සැලඩ් කියලා ගන්න තියන්න ෆෘට් සැලඩ් එකේ අර ඔක්කොම පළතුරු රසය තියෙනවා ඒක නිසා ස්වභාව ලක්ෂණ බලනකොට සතහන් ආකාර බන්මෝතිව වෙන් වෙන් කරලා හඳුනන්න පුළුවන් මේ ආපෝ මේ වායෝ මේ තේජෝ මේ පඨවි නමුත් ප්‍රවාහයක් වශයෙන් බලනකොට මම සේරම මේකට කලවම් වෙනවා අර ඔක්කොගේක තියෙන රස සුත්සලටගේ තියෙන වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා මේ ගතිය. ඒ කියන්නේ හැම දෙයකම කලවම් වෙච්ච ගතිය උදේටත් එකයි දවල්ටත් එකයි භාවනා කරුවත් එකයි නැතත් එකයි සීලත්තත් එකයි නැතත් එකයි ගුණවතරත් එකයි ඉන්ද්‍රතරත් එකයි. ඕනම තාලකින් කාටවත් අහුන් කන්දර ගැතියක් ඉන්නේ නැහැ. ඒකේ කිසිම සුභාසුකයක් ඒකේ කිසිම හොඳ නරක කියලා දෙයක් අපි මේකට යමක් පටවන්නේ නැති වුණොත් මේක දිහා මේ ඇස් තිබුණට අන්ධෙක් බලන් ඉන්නවා වගේ කන් තිබුණට බීරෙක් අහගෙන ඉන්නවා වගේ බලාගෙන හිටියොත් මේ කිසිම පණිවිඩයක් කියන්නේ මේ ගතිය අප කතාවක් එකක් නෙමෙයි අපි මේක ආවයි කියලා කතා වෙන්න පුළුවන් සතුටේ පුළුවන් සුබයි කියන පුළුවන් අසුබයි කියන මොනවා කිව්වත් ඒ භාව ලක්ෂණය ස්වභාව ලක්ෂණය යමක් යෝජනා කරන ඒ වගේම තමයි ඒක අපිට වෙනස් කරගන්න. වැඩි කරන්නත් බෑ අඩු කරන්නත් බෑ. හැබැයි අපිට ඒකට ගෞරවය ඒක දිහා බලන්න කියෝ මේකට කියනවා ස්වභාව ලක්ෂණ සංතති ලක්ෂණයට මාරු වෙනවා. එන්න දෙයකම ෆ්ලක්ස් එකක්. ඒකට යන ප්‍රවාහය. අපි ගත්තොත් දැන් විද්‍යුතය දීලා තියෙනවා. අපිට ඒ විද්‍යුතයෙන් නා එළිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් සෑහි කර දැම්මොත් කරකඩ ලක්ෂණ ගන්න පුළුවන්. එතන ෆ්‍රිජ් එකට දැම්මොත් සීතල කර ලක්ෂණ ගන්න පුළුවන්. හීටර් එකට දැම්මොත් ට්‍රක් කරන ලක්ෂණ ගන්න පුළුවන්. විවිධාකාර වැඩ ගන්න. මේ ස්විච් එක ගහලා තියෙනවා. ඔබට ඕන එක දාගන්න. දැම්මට පස්සේ එකම විදුලිය විවිධාකාර ගුණයක්. අපිට මේ විදුලිය ගත්තොත් අහන්න පුළුවන්ද මේ උඹ සීතලස් කරන විදුලියට උණුසුම ඇති කරන විදුලියට කරකවන විදුලියට ආලෝකද ඒක උඹලා ඔය නම් වනන්ද මට මට එහෙම දෙයක් නැත්තේ නෑ මගේ දිනේ ගලන ප්‍රවාහය ඊට පස්සේ යම් කෙනෙක් විදුලිය නැතුව ඉලෙක්ට්‍රොනිකස් වලට අරන් ගත්තොත් ඒ ඉලෙක්ට්‍රෝන දන්නේ නැහැ මම විදුලි පද්ධතියක ඉන්නවද ගලක ඉන්නවද ගහක ඒකේ ශක්තිය නැති මොකද අපි ගත්තොත් ගහක කලකට කියන්නේ නැත. කියනවනම් ස්තුති විදුලිය මේ තියෙන්නේ කරන්ට් එකක් කියන්නේ භයානකය. අඩු කරන්ට් එක හොඳයි වැඩි කරන්ට් එක වැඩි කියලා අපි මේ නම් වලින් දුන්නට විදුලිය hina වෙන වැටේ මනුස්සයන් හැදලා තියෙන පිස්සුව. ඒක නෑ කිසිම එහෙම කාට හරි පණිවිඩයක් දෙන්නවත් අනසෝ කරන්නවත් බර කරන්නවත් අඩු කරන්නවත් මොකක්ද. ඉතින් ඒ වගේ මේ නිකන් තියෙන විදුලියක් අරගෙන මත්යන්යි වගේ දාගෙන දොක්වේ කනවා කනවා කියමනක් තමයි මේකේ තියෙන්නේ. මේ අනුව බැලුවොත් විදුලියේ තියෙන ස්වභාව ලක්ෂණ. වායෝ ධාතුවේ පටවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ. ඒකේ තියෙන ප්‍රවාහ ලක්ෂණ. නිතරම ගලන. ඒ ගලන ප්‍රවාහයේදී ආ බැලුවොත් කිසිම ස්පාසුවක් නැහැ. කිසිම චිත්තක්ෂණයක් ජීවිතේ ඒ නිසා මේ ගලන බව අතෝරක් නතුරයි. ඒවල අපි බලන්නේ එක ඒ තරම් ගලනවනම් අපි බලන්නේ නැති දේවලත් ඒ හා සමානව ගලන බව අපිට ඒ වෙලාවට අන්න ඥාණයට වැටෙන්න පටන් ගන්නවා. දැන් ආස්වාස වාදී අපි බලනවා. දුරට ඒක තුල කම්පන ජංගල මොසන් සිස්ටි ගලන වෙලදී සේරම කියන නමුත් අපි ඉස්සරහින් මනස ඇන්නර ඇර නිදි පිට ඉන්නවා. ඒ මනුස්සයාගේ බාහිර ධාතු අරගෙන බැලුවත් අපිට එහෙමනම් බාහිර කොහොමද කියලා ඒ වායෝ ධාතුවේ නෑ. නිින්ද යන නිසා වෙන සුපා. නීති කිරුව ඈනන් ඇතියි කියලා වෙන සුපා. මේ තමන්ගේ වායෝ ධාතුවෙන් හුස්ම ගන්න. අජත්ත බහිතාවසෙන් සරකලා වල තුනස ආබෞතික වෙන්න පුළුවන්. ඒ මනුස්සයා ඒ වෙලාවේ වෙන වෙනකට ආව මනුස්සය කරනවා එයාගේ වායෝ ධාතුව. මේ සරුවචනාංශේ බුදු වෙලා ආනපානසතිය කරනවා. උන්වහන්සේ රහින වාතාවරණය යොදා ගන්නවා. කිසිසේත්ම වෙනසක් නැහැ. මෙන්න මේ විදිහට අතෝරක් නැතුව, ස්පාසු නැතුව මේ නලියන ගතිය දකිනකොට ඒක අනිච්ඡානුපස්සී අසසිස්සාමීති සික්ඛති අනිච්ඡානුපස්සී අසසිස්සාමීති සික්ඛති විදිහට මේ අනිත්‍යතාවයයි මේ ආස්වාස වායු ධාරාව පෙන්වන්නේ අනිත්‍යතාවයයි මේ ප්‍රස්වාස වායු ධාරය පෙන්වන්නේ කියන එක බුදුහාමුදුර කෙනෙක් අපිට කිව්වේ නැත්නම් අපිට පේන්නේ ඒකේ තියෙන පෙළන. ඒකේ තියෙන තවන ගතිය. ඒ නිසා අපිට පේන්නේ ඒකම විශේෂම. නොදැකිය යුතු අභාග්‍යයක් විදියට. අභෞවිය ලක්ෂණයක් විදියට අපිට. ඒක සංසාරේ පුරාවට මේක දැකලා තියෙනව කවදාකවත් අගය කරන්න. අගය කරන වෙනුවට අපි කරලා තියෙන්නේ මේක නතර කරන්න උත්සාහ කරලා තියෙනවා. මේක ස්ථිර කරන්න උත්සාහ කරලා තියෙනවා. එහෙම නැත්නම් මේක නොදකින්න උත්සාහ කරනවා. ඒක නිසා අපිට අනිත්‍ය අනුව බැලිල්ලක් නැත්නම් අනිච්ඡානුපස්සනාවක් කවදාකවත් අම්මා අප්පලාවක් කියලා නැහැ ගුරුවරෙක් කියලා දෙලක් නැහැ අපේ හිතට පහළ වෙලක් නැහැ එන්නකොටම අපි කරන්නේ මොකක් හරි ඉච්ඡිත පැත්තකට හිත දාගෙන නිත්‍ය සංඥාව වඩලා තියෙන මිසක් මේ ආස්වාසියේ තියෙන අනිත්‍යතාවය ආස්වාසේ තියෙන ප්‍රස්වාසේ තියෙන අනිත්‍යතාවයේ දැකීම නම් ඕ සම්‍යක් දෘෂ්ටිය. නැත්නම් ඒක දැකීම මගේ තියෙන සති සම්පජාඤ්ඤයේ දක්ෂකම කියන යෝනිසමංචකාරය කියන මේ දෙක එකතු වීම මේ දේ දකින්නට වැඩිය ලොකු අහඹයක්. ඒ මොකද භාවනා කරොත් පිටත් ආස්වාස වාතයේ තියෙන අනිත්‍යතාවය අනිත්‍යතාවය. බැලුවත් නැතත් ඒක එහෙමයි. නමුත් බලලා මෙන්න මේකටයි අපි භාවනා කරන්නේ. මේකයි සර්වඥාන් වහන්සේ මේ සෑම වස්තුවකම තියෙන අත්ත නෑර පවත්තන ලක්ෂණ වශයෙන් දැක්කී උන්වහන්සේ වස්තුවක් තියෙනවා කියලා කිව්වේ ඔකේ ඇසිදී ශූන්‍යයි කියන්නේ. නමුත් ඒ ශූන්‍යතාවයේ කියනවට කියන වෙනස් එකක්. ස්පාසුවක් නැතුව වෙනස් එකක්. අතෝරක් නැතුව හැඩතල වෙනස් කරන ගතිය කියන අනිත්‍යතාවය දැක්කා. නමුත් අපි බලන්නේ වස්තුව. දේවල් යමක් කමක් කරගන්න හදනොත් ඒ යමක් කියලා බලනකොටම අනිත්‍යතාවය කියන්නේ මාස්තිය. අනිත්‍යතාවය කියන්නේ අපි අල්ලගත්තදී වෙනස් දෙයක් වටපත් වෙනවා. එතකොට අපිට පේන්නේ අපිත් වෙනස් වෙනවා. අපි උත්සාහ කරනවා ඒක වෙනස් නොවි පවත්වා ගැනීම සඳහා ලොකු ප්‍රයත්නයක් කරනවා. එතකොට අපිට අනිත්‍යානුපස්සී අසසී සාමීති සික්කටි කරන්න බෑ. අනිත්‍යානුපස්සී පස්සසී සාමීති කරන්න බෑ. අපි කියනවා මේ වෙනස් වෙන නිසා භාවනා කරන්න බෑ. දේවල් වෙනස් වෙන නිසා භාවනා කරන්න බෑ කියලා මොකද අපිට ඕන කරලා තියෙන්නේ ඒ භාවනා විස්තරව පවත්වාගෙන යන්න. නමුත් මේ බලන ඉන්න වස්තු වෙනස් වුණාට ලබවට වීම අපි දකින්න වැරද්දක් නෙවෙයි. ඇති නැතිකමක් විදියට සමාධිය නැති වීමක් ඒක අත්‍යවශ්‍යයක් දෙයක් නැත්නම් ඕනියමක් විදියට අභාග්‍යයක් වෙන්නේ. මේ ධර්මානුපස්සනා ළඟට එනකොට හොඳ සත්‍යයක් සමාධියක් ඇතුළේ තිබුණොත් පමණ ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා දැන් මේක මෙතෙක් කල් දැක්කට වැඩිය වෙනස් ආකාරයකින් දැක්කේ. වෙනස් වෙනස් කියන අපි මෙතෙක් කල් දැක්ක මේක නිත්‍ය සංඥාවෙන් බලනකොට මේක අභාග්‍යයක්. විනාශයක්. හැමදේම කැටි කැටි පිටි පිටි යක්. අනිත්‍ය සංඥාවෙන් බලනකොට මේක නැති නිසා තමයි සංසාරය ඇවිත් දැන් ඕන පේන පුළුවන් නම් ඒකට සාදර වෙන්න ඒකට සමාදම් වෙන්න. ඒක තමයි මේ අනිච්ඡානපස්සී අස්සසී සාමීති සික්කති අනිච්ඡානුපස්සී පස්සසී සාමීති සීක්‍රති කියලා කියන්නේ. ඒ නිසා යම්ම විදිහකට සතහන් දැක්කේ නැත්නම් ආකාර දකින්න බැරිය කියලා කියන්නේ. සතහන දකින්න නම් අප්‍රමාදීව අමාදොවි මතු වෙනකොටම ඒකට නම්ම නම් දෙන්න කලින් සම්මුතිය කියලා කරන්න කලින් මතු වෙනකොටම එතන ඉන්න. එහෙනම් පහ වුණොත් මේ වෙලාවට කර්ම කුජ සංඥාවක් දීලා කොහොම හරි ඒක ඉස්තර කරන්න. එතකොට අපේ පරිදි තියෙන මේ සංසාරගත පුරුද්ද නිසා නමුත් මතු වෙනකොටම යමක් දිහා බැලුවොත් ඒක සීඝ්‍රයෙන් වෙනස් වෙන ගතිය ආරම්භයේදී හරි හොඳට පේන උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒක නගින වෙලාවේදී හරියට සිද්ධිය කපහගෙන එන හැටි බලන්නේ කියොත් සීක්‍රයෙන් ඒක ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් හිත අඳ ඉර ඡාපයක් වඩපත් වෙලා ඊගාතේ කාඩා අඩක් වඩපත් වෙලා බොහොම සුළු වේලාවකින් සම්පූර්ණ බෝලේ පේනවා. ක්‍රීඩ බොහොම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ සම්බුව දැනෙක ශරීරාදිට ගිහිල්ලා ඉර සේවය කරනකොට ඒ ඉරේ වේගවත් ගමන ඉරේ අහස ඉර ඉර අහස උඩට නැගගත්ත පස්සේ පේන්නේ. ඒක වෙන්නේ ඒ වුණ තියෙන. අපි දන්නවා උදේ දවල් 10 ඉඳලා 11ට වෙලා යනවා 11 ඉඳලා 12ට තව දන්නවා. උඩට ගියාට පස්සේ පේන්නේ අර මතුවෙන අවස්ථාව බලුවොත් හරි හොඳට පේනවා. අන්න ඒ වගේ තමයි සංසිද්ධියක ඇචීව් වෙනකොටම සතිය පිටවන්න පුළුවන් නම් ඒක අපි අර ඡාපයක් වශයෙන් පිටලා අඩ කාටට පිටලා සම්පූර්ණ gediy වශයෙන් ඉර පේනවා වගේ ඒ සතහන් වෙනස් වෙන බව පේනවා. ඒවා ඊට පස්සේ විවිධ ආකාරයෙන් වෙනස් වෙගෙන යන දැකීම සඳහා සතිය තියෙනෝනේ අප්‍රමාදයේ තියෙන වෙනසක්. සතහන දකින්නකෝ කවදාකවත් අපිට සතහනේ කාලානුරූප වෙනස්කම් නම් ආකාරය දැක්කත් බෑ. සතහන් ආකාර දෙකට වෙන දෙයකින් බාධාවක් නැතුව ඒකටම මුණට මුණ දාලා බැලුවේ නැත්නම් ඒකේ චිත්තක්ෂණේ චිත්තක්ෂණයට හැඩතල මාරු වෙන ගතිය දැක ගන්න බෑ. ඒ නිසා මෙව හරියට කුඹරක උඩම කුඹර වතුර දුන්නාට පස්සේ ඒකෙන් පල්ලෙහාකට වැක්කෙනවා. ඒකෙන් පල්ලෙහාකට වැක්කෙනවා වගේ දිගින් දිගට දිගින් දිගට ගලන ගැම්මක් තියෙනවා. ආන්නේ විදිහට යම් කිසි දෙයක දැක්කනම් මේකේ හැඩතල නිට්ටරෝම වෙනස් වෙන සුළු ගතියක් තියෙන්නේ කියලා ඒක සංසතියක් බවත් මෙන්න මේ දෙයක් ඇතුළට ගැඹුරට බැලුවොත් ඒ තුළ පවතින සංසතිය නොබලපු වස්තුලත් එහෙමමයි කියලා අන්වේ ඥානයට වැටෙනකොට ලෝකෙ හැම දෙයක්ම පේන්නේ සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මෙන්න මේක තමයි අපි සංසාරයන්නේ සම්පති ලක්ෂණ කියන්නේ. හැමදේම ෆ්ලක්ස් එකක්. හැමදේම ශීඝ්‍ර වෙනස් වෙනවා. ඉතින් මෙතෙන් දෙනකොට උගෝ දෙනකොට භාවනා පාත්තාවයක් වැඩි වෙනවා. සහල වටදා. ඉති යොදන යොදන දේවල් වෙනස් වෙන බවට පත් වෙනවා. ආස්වාදපසද නොදෙනියන. පිම්බි වැකීම නොදෙනියනයි. මොකේන හිතේ යෙදුවත් ඒක අහලා ගන්න බැරි සත්‍යයකටපත් වෙනවා වගේ කියනවා. මොකද හේතුව ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. නිත්‍ය සංඥාව සහලයි. ඉතින් මේ දිෙද්දි මේ යන්නේ හරි පාරේ කියලා මේ වෙනස් වෙන සුළු බව මේකට කියනවා අතෝරක්ත වෙනස. ඉස්පාසුවක් නැති වෙනස් වෙන සුළු බව දැක්කොත් ඒක දුකක් නිසා. අපි මේකෙන් දැක්කේ දුක. යමක් වෙනස් වෙන සුළු නම් ඒක දුකක් කියන එක ආර්ය විවාදයේ සරල බීජගණිතයේ සමීකරණය. නමුත් අපි ජීවත් වෙන ජීවත් වෙච්ච ඒ සම්මුති ලෝකයේ හැටියට බලනකොට දුකක් දේශ බලාන සිටීම දුකක්. ඒ වෙනකොට අපි බලන්නේ මොකන්ද? එහෙම වෙනස් වෙන්නේ නැති ඈත පේන වස්තුවක් බලල ඉස්තිර භාවයක් ඇති කරන යන්තම් හිතේ තියෙනවා වමනේ දුරු ගතිය, වක්කාර ගතිය නැති කරගෙන වක්කැලක් අපල බේරෙනවා වගේ පිට දේවල් බලලා අරකින් අයින් කරනවා. මොකද ඒ තරම්ම අපිට අර දේවල් වල වෙනස් වෙන සුළු ගතිය දිකට හිතකට දරන ඒ වෙනස් ඒ දුක ගන්න. ඒ නිසා යමක් වෙනස් වෙන සුළු නම් ඒක දුකක් ඒකට ප්‍රේතන. ඒ නිසා අනිච්ඡානුපස්සී අසසීසාමීති සික්කති අනිච්ඡානුපස්සී පස්සසීසාමීති සික්කති ඊගාට විරාගානුපස්සී අසසීසාමීති සික්කති විරාගානුපස්සී පස්සසීසාමීති සික්කති. ඒ බලන දේ පිළිබඳව එපා එන්න ඕනේ. අන්න ඒකයි මේකෙන් ගන්න තියෙන්නේ අපිට වෙලා තියෙන ආවොත් වැරද්දක් කියලා හිතනවා නමුත් නෑ. මේ භාවනා විපස්සනා හිත වෙනවනම් ධම්මානුපස්සනා වෙනවනම් එපා වීම එන්නම ඕද. හරියට කියනවා බබෙක් වලට ආවොත් අම්මලට දොළ දුක්ක. සාමාන්‍ය කෑම කන්න බැරි. වැගිල්ලුණු දෙය හදාන්න යනවා. নানা ආකාර දේවල් කරනවා. ඉතින් ඒක දන්නෝ කුලකාන්තාවකට නම් මේ සුබ ලක්ෂණ. වෛශ්‍යාවකට එච්චරම දෙයක්. අපිත් ඒ වගේ තමයි මේක දකිනකොට කුලකාන්තාවක් වගේ සත්පුරුෂයෙක් වශයෙන් බලනවා නම් භාවනාව එපා වෙන ස්වරූපේ. මොකද ධර්මානුපස්සනාවට කිට්ටු කළ තියෙනවත් එහෙම නැත්නම් සම්මුතිය ගිවං කරලා අරමාත ධර්මයට කිට්ටු කරන බවත් ඒක ආසාවයි. නමුතර වෛශ්‍යාව තමයි ජප් ගන්නවට කැමති නැතුව වගේ. සංසාරේ කාලා ඉවර නැති කෙනාට ආසාව තියෙන කෙනාට මුදු මායසක කරන්නේ වෙනස් වෙන සුළු ගැටි නැති වෙලා ඉච්ඡිත කාර්යයකට හිත දාගෙන ආයත වතුරට කොට ඔරුවට ගොඩ වෙන මනස ඔරුව හෙල්ලෙන නිසා අතෝ ගොඩ එන්න වගේ ඔබට බිම හයිය හින්දා එන්න වගේ පස්සට යනවා වගේ තියෙනවා. නමුත් මෙතන පැහැදිලිව පේනවා. ඒ ඒක තියෙන ප්‍රවාහ ගතිය. කරක් නැතුව වෙනස් වෙනස් වෙන ගතිය. දකින්නකොට ඇති වෙන දුක මංගල දුක්ක්. ඒකට උපමාවක් දෙනවා අටුවාචාර්යන් වහන්සේලා ස්වාමීන් වහන්සේ නමක් ආරණ්‍යයක හරි පන්සලක ඉන්නකොට පාත්‍ර විකුණන මිනිස්සේ පාරේ කෑගා යනවා. පාත්‍ර විකුණන කියලා කියන්නේ තියෙන අතර වැඩි තරක් වෙලා නැත්නම් පාත්‍ර විකුණන ගතියක් නැහැනේ. ඒක නැත්නම් ඒ දවස්වල පාත්‍ර කියලා කියන්නේ පත්ත කියන්නේ කෑම පිඟන් ඔක්කොටම පාත්‍ර විකුණන පාවිච්චි කරන කෑම පත කියලා අපි දැන් කියන්නේ. ඒ පාත්‍ර විකුණනයි කියලා අපි හිතාගමු. මේ ස්වාමීන් වහන්සේට ඕනේ පාත්‍රයක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ ගාව තියෙනවා ඒ යම් ප්‍රමාණයකට හම්බෙච්චයක් ඒ මුදල් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඉතින් අර මනුස්සයාට කියනවා පාස්මකට පාත්‍රයක් ඕන. ඉතින් මේ මනුස්සයා බොහොම කැමති කොමිට කියලා බිස්නස් කරනවා. ඉතින් මේ මනුස්සයා කියනවා ගන්න ගානස් මම මේක කීයද කරගන්න ඉතින් හාමුදුරුවෝ අර පාස් මනුස්සයාගේ පාත්‍ර කඩෙන් පාත්‍රයක් ගන්න. ඒ කියන්නේ හිත බඳිනවා අපිට බරයි. ඒක පල්ලාදී ඔක්කොම හරි. ඒක අරගෙන ඉවරලා ඒ මනුස්සයා ඉතින් දැන් පාත්‍ර කරගෙන. විකුණු මනුස්සයා සන්තෝෂ කරනවා දැන් ඉතින් බිස්නස් එකක් වෙන්න ආවා. ඊට පස්සේ ඒ ස්වාමීන් හොඳට මේක තත්තු කරලා පරීක්ෂා කරනවා ඒ මනුස්සයා ඒ ස්වාමීන් දකින්නවා ගලක් ගැලවිච්ච හිලක් තියෙනවා. නැටි පාත්‍ර එක ගල ගැලවිලා හිලක්. ඒත් යකට පාත්‍ර වුණා සාමාන්‍ය අර වෙඩි කරපු තැනවල හිල් හිටි නෝක සාමාන්‍යයෙන් තලතල වලින් වහකට පස්සේ වැඩ ගන්න පුළුවන්. නමුත් ඒ පාත්‍රයේ එක ලකුණක් ඒක දිහා බලාගෙන ඉන්නකොට යාමුදුර ඉතන මේක ඉලක්කම් සාමාන්‍ය කෝපියක් වැඩක් කරනවා මල් ගන්න දෙවෙනි ඉලක්ක. එතකොට දෙපැත්තට හොඳට පරීක්ෂා කරන තුන්වෙනි ඉලක්කය. එතකොට යා හිතින් ප්‍රතික්ෂේප කරනවා මේ පාත්‍ර ගන්න. අන්‍ය අවස්ථාවේදී අතුවාචාන් වාසිය අහනවා. ඒ දැකපු හිල පිළිබඳව තරහක් ඇති වෙන්නේ එපාකමක් ඇති නැත්නම් මුළු පාත්‍රෙම මිල දැකීම නරකයක්. මොකද තාම මිලදී කියන්නේ. ඒක නිසා ගන්න ඉස්සරලා දැකපු හිල අඩුපාඩුව නරකයි. ඒක නිසා ඒ ඒ පුද්ගල ඥානවන්ත නම් ඒ සිතුරු දැකීම නරක විදිහට වෙලා දකින්නේ ඒ දැකීම නිසා මුළු පාත්‍රයේම පිළිබඳ ප්‍රේමය අතර. අනිත් වගේ තමයි භාවනා කර කර ඉන්නකොට මේ එපා වෙන ගතිය දැක්කට පස්සේ එපා වෙන ගතිය එපා කරවන්න යන්නේ. මේ කරන්න තියෙන්නේ. මුළු සංසාරෙම ගන්න දෙයක් නැතුව තේරෙනවා. ඒ වුණත් අපි මොකද කරන්නේ සංසාරේ තියාගෙන අර එපා වෙන ගතිය නැති කරන්න භාවනාවක් නැගිටලා. දැන් හයිය මොහොස්ම අරගෙන ගන්න. දැන් ගුරුවරයා මාරු කරා. නැත්නම් කිව්වා. මේක වැරද්දක් කියලා. වැරද්ද දැකීම වැරද්ද. දෙකක් දකින්නකොට නිත්‍යතාවය නිසා දුක දකින්නකොට සම්පූර්ණ දරන්න බෑ ඉන්න බෑ වක්කාරේම වන්නේ වෙනවා එපා කරනවා මොනම ධාරියම කරලා බෑ මොකද අපි දැකලා තියෙන්නේ මේ අනිත්‍ය දැකීම දුක දැකීම වැරදක් ඒ මොකද සංසාරේ කරන්නේ කැමති කොහොම හරි කරලා වැරද්ද නොදක්ක සංසාරේ පවත්තගෙන ඉන්න අපිට ඕන නෝ සත්තුරු සමේක ගෝපන සුදුලක් මේ පාත්‍රයේ කුණමනසයා මොන තාලෙන් ಗುಣ ප්‍රකාශ කරත් තමන් පරීක්ෂා කරනවා. වෙනුමට නැති වුණත් හොඳට බලනකොට ඒකේ තියෙන අනිත්‍යත්වය නම් මොසිදුර ගන්න. යම අනිත්‍ය නම් කවදාකවත් වෙන දෙයකින් සුඛයක් සුභයක් අසුභමයි දුකමයි. මේක නැති කරන්නයි අපි নানা ආකාර ආලවට්ටක් කරගෙන මේ අතිශෝක්ති කරගෙන මවාපෑම් කරගෙන ජීවත්. අපි මේ කොච්චර අපේ මේ ශරීරයේ එහෙම නැත්නම් අපි ස්ත්‍රියක් වශයෙන් පුරුෂ ශරීරයේ පුරුෂයෙක් වශයෙන් ස්ත්‍රී ශරීරයේ කියන එක මේ මන බඳන දේ ඒක තමයි සම්පූර්ණ පුරුෂයෙක් කරන් මන බඳින කෝපයක් ඇති නැහැ පුරුෂයෙකුට ස්ත්‍රියවක් කරන්නේ නමුත් මේක ඕදන්නේ පෙරන්නේ නැතුව දවස් 7-8ක් තිබ්බොත් පුදුමාකාර ගඳක් නින්න පටන් ගන්න අපි කියන ජීවන සුළු එහෙම නැතුව තමන් පොත්පලේම නැගිටින්න බැරුව මල මූත්‍රා පහ වෙන්න පටන් ගත්තොත් අර තීසි දෙරි ඒ වගේම උපස්ථායකයා ඒක අප්‍රීරු නොවිලි ආසනාවට කියන්නේ අපි ඒක කවදාකවත් ඒක පොත වල කරගෙන ලොක් කරලා පිටිය ගන්න ඉතින් ඒක පෙන්වුවත් කරන ඒක පොතු ගන්න එක හරි නෑ. මොකද මේ ලෝකේ සුන්දර දෙයක් මේක ටෙම්පරල් දාලා තියාගෙන මිසක් ඕව වෙන්නන්ද හොඳ නෑ කියලා. ඒ වගේ මේ ඕනෙම දෙයක් මේ හිතේම කියන මංගලම සුභ වූ උත්තම වූ දෙයක්. අන්නේම ජරා දිරාවටපත් වෙන තැනපත් වෙනකොට හරි විශේෂකටපත් වෙනවා. අපිට ඒක ජරා ගන්න කියලා කරලා. මොකද ඒකත් එක්ක ඒ තරම් අපි අඳුරගෙන ඉන්නේ. මේක නැති වුණා මම නැති වුණා. මේක තමයි මගේ ප්‍රතිබිම්බය. මේකෙන් තමයි මම කැපිපෙන්නේ කියලා මේ විශාල වස්තුවක් වට කරගෙන තමයි අපි චර්චා කරන්නේ. ඒක එක එක එක එක කැඩුනට අපි හිතන්නේ ඒක ඒකේ දුර්ලභකමයි කහදාගත්තාම හරි කියලා. කොට බලන යනකොට සියල්ලගේ විචේතනයක් වෙනවා. අන්න ඒ වගේ මේ අනිත්‍යත්වය දැක්කට පස්සේ ඒ වෙනස් වෙන සුළු ගැතිය දැක්කට පස්සේ ඒ දුක එහෙම නැත්නම් ඒ පෙළ ඒක පෙළන ගැතිය තවන ගතිය. මේක එක විචල්්‍ය සාධකයක් නෙවෙයි විචල්්‍ය විචල්්‍ය සාධක රාශිය. ඕනම චිත්තකය. ඕනම සංසිද්ධිය. ඕනම දෙයකට අපි උත්සාහ කරුවට මේක එක විචල්්‍ය සාධකයකට හේතු කරන්නේ. කද්දාවත්. සංකී. ඒ සෑම විචල්්‍ය සාධකයක්ම තියෙන සැලයි. මෙවයි තමයි අපි න්‍යායවල් හදන්නේ. මෙවගේ තමයි අපි සමීකරණ හදන්නේ. මෙවයින් තමයි අපි අපි අනාගත වාක්‍ය කියන්නේ. ඒවෙන් තමයි අපි සැනසෙන්න ඉතින් ඒ සැනසෙල්ල අන්තිමට බලාපොරොත්තු සුන්වීමක් වෙලා තමයි නතර වෙන්නේ. ඉතින් ඒ බලාපොරොත්තු සුන්වන බව දැනගන්න එක ප්‍රපාත්‍ර හිල දැක්කා වගේ නැස්චාත්‍යයක්. නාස්තික වැඩක්. පුළුවන් නම් සත්පුරුෂයෙකුට ඒක තමයි එකම ආස්තික දේ මොකද සංසාරේ හැටිපෙන්නේ. ඒක නිසා අනිත්‍යත්වය අනිච්චානුපස්සී කියන වචනය විස්තර කරන අටුවාචාර්ය වහන්සේලා උදව් කරනවා ඒ අනිච්චත්වයේ කෙනෙකුට වැටහෙන්නේ උපාද බයතාවය. දේවල් එක දිගට පවතින මේ ඉදෙමින් මැරෙමින් යන ගතිය අනිච්චත්වයේ එක පැතිකඩක් වෙයි. ඒ වගේම විපරිණාමයකටපත් වෙනවා. විපරීත වෙයි. තිබ්බ දේ තිබ්බ විදිහට හිතින්නේ නැහැ. තිබ්බ විදිය තිබ්බදේ තිබ්බ විදියට පවත්තන්න නම් අපිට විවිධාකාරයකට උලං ගහන්න වෙනවා පැත්තාන්ත වෙනවා নানা විදියට කරන්න නැත්නම් ඒක අන්ධයක් වඩපත් කරතියි. ඒ වගේ මේ කෙරුවට යම් සිදියක් තාවකාලික. කවදාවත් ඉෂ්ටික සාර මේක මෙහෙමම මේකේ සදාකල් පවතිනවා කියලා දෙයක් නැහැ. කරන්න පුළුවන්. තාවකාලික ප්‍රෝජෙක්ට් තියෙනවා, ලක්ෂණ දේවල් තියෙනවා, මොකද ඕම තාවකාලික. ඒ වගේම නිත්‍යත්වය එංගට නැදනි ප්‍රතික්ෂේප කරන ගතියක් තියෙනවා මේ වස්තුව. අපි මේක නිත්‍යත්වය ආරෝපණය කරන්න හදුවට හැමදේම අර තුවාලයක් ඔච්චර පිළියම් කරුවත් එකේ සරව වැగిරෙනවා වැగిරෙනවා වගේ අනිත්‍යත්වය වහණය වෙන ගතියක් තියෙනවා. සත්‍යමතාව. ඒ නිසා අපිට නිතරම දෙයක් උපස්ථානය කරමින් පිළිසකර කරමින් තනවාදාගෙන ජීවත් වෙන්න වෙනවා. කිසිම දෙයක් නැහැ. ඒක ඒක විසින් ස්ථිරව එහෙම නැතුව විපරිණාමයටපත් නොවි නිත්‍ය බවටපත් වෙච්ච සියල්ල අනිත්‍යයි. ඒවා එකක් අපිට වැටෙන්න බෑ. ආන්නේක වැටෙනකොට අපිට ඒක දමල දුවන්නයි. අන්න එහෙම කරන්නේ නැතුව ආස්වාසයක් පාසක් ඒ අනිත්‍ය භාවය ප්‍රසවාසය පාස අනිත්‍ය භාවය සාමාන්‍ය වෙන්නේ ආස්වාසයකට ආස්වාස රාශි රාශි වේම. ඒව සමානලාට දීලාපුර පත්තු කරන්නේ පුපුරු උපුරු ගහි ගහි පත්තු වේ පත්තු විය. ඉතින් සරි තරංග මාලාවක් වෙච්චේ. නැත්නම් එස්කලේටර් එක උඩට නැගිනවා වගේ නැත්නම් පරිපලක් දුවගෙන දුවගෙන යනවා වගේ. නැත්නම් පල්ලෙහාට දුවගෙන දුවගෙන එනවා වගේ. එක එක එක එක මේක ඇතුළේ විවිධ සටහන් ආකාර දකිනකොට මේ අනිත්‍යත්වය පිළිබඳව ආත්මවල ලගින හැදිනවා. ඒක යම් වෙලාවක බුළු කුරුල් tire එන්නේ අනිත්‍යයෙන් පිරෙනකොට බලානින් බැ දුකටපත් ඒ දුක තියෙන්නේ පෙළෙන ගතියක් තමයි. ඉතින් අපි හිතන්නේ මේ පෙළෙන ගතිය, තමන ගතිය වැරද්දක්. ඒක නැති කරගන්න කරුණු පිළියම්. නමුත් මේ භාවනා කලේ මේ පෙළෙන ගතිය දැක ගන්නයි, දුක ලක්ෂිතට හදාගන්නයි, තමන ගතිය වටහා ගන්නයි මේක බොහෝ විපසල්ලේ සාධක වෙන්න තිසි සංකරතාවයක් මතයි. විචල්ලේ විවිධ විනාශයෙන් පවතින බවක් දැකලා ඒකට අභීතව බොහොම දෙන්න ඉසේ මෙසේ වීරියක් තිබිලා බෑ. මේ වෙලාවේදී වීරිය වීරත්වයකට පෞරුෂත්වය වීර පෞරුෂත්වයකටපත් වෙන්න ඕනේ මේක දිහා බලන්න. ඉතින් ඒක තමයි සරුවචනාංශේ මේ ශ්‍රද්ධාව මාර්ගයෙන්, වීර්ය මාර්ගයෙන්, සත්‍ය මාර්ගයෙන්, සමාධි මාර්ගයෙන්, ප්‍රඥා මාර්ගයෙන් ඉස්සලා කල්ැතුව විනාශයට පොවල කියලා කියන්නේ. මේව දකින්නකොට දුවන්නේ. ඉන්දස්මාෂිකේ කපුව පිළි වලට මතුරන් දෙක යනකොට දැහැමත් ධාරි තමයි තෝම් කිලි ඇරෙන්නේ. ඒ තුන්කුළු බිල්ලක් තියෙනවා නම් ඒක වෙනස් කරලා පස්සේ පොඩ අරගෙන කියලා ඉතින් ජප. මේ ජප කරනකොට මේ බිල්ල නැගිටිනවා. පරිචිය නැගිටිනවා කියන්නේ නැගිටලා යකා වගේ දිව දික් කරනකොට දිව කපලා ගන්න ඕනේ. ඒකෙන් තමයි අංජනම හදන්නේ. ඉතින් ඒ වැඩේ කරනකොට ඒ වතුරන කොට ආල පාලින් ඔක්කොම යක්ක වෙවිසෙ. සීටි මාර්ෂනයි, යොටි මාර්ෂනයි ඔක්කොම ලයිනවලු එනේන එකන බිල්ලා කිලෙනවා. ඉතින් මනුස්සයා දන්නවා මට මේක තනියම කරන්න බෑයි කියලා කොට්ටෝරේ කනගහනවා. ඌට කියනවා ඔන්න ඇතෙක් එනවා වගේ හෙල්ලෙනවා දැක්කොත් උඹ උද්දෙන්ද කරන පිටියල්ලෙම පිටිපස්සෙන් දීපන් බලන්න බා බැලුවොත් උඹ බයයි. එහෙම නැතු ලේගොතු මේ වීර්යයක් ආවොත් මේ කොස්කොල කොටක් කරලා ලේ ටික කාලා හදලා දුන්නා ලේගොතු කියලා කියන්නේ ඒකට ලේගොතු දීපන්. ඉතින් එක එක නට ඉක්මනට බඩු අරගෙන ගිහිල්ලා දැන් මතු. මතු කොට අර පිළිය නැගිනකොට අරින් මේ එනකොට කොත්තරව බය නැතිවොත් සුවිලේ අපිත් එක්ක මොනක කොත්තරට අයට පාඩම් කරලා දීලා නැහැ. ඒ නිසා මතිරිල්ල හරනම් අනිවාර්යයෙන්ම යකා නැගි. පිළියත් නැගි. එහෙන් පිළිය නැගිනොත් මෙහෙන් යකා අපි කරන්නේ මොකද? දුවපුවාම අර පිළිය පුරාගේ පැපෝ කලාන කාලම ඒ වෙලාවට මේ මෛත්‍රිය මාර්ගෙට නැත්නම් නැගිටින පිළිය දුරාවේ ප්‍රබු කණිත් පල. භාවනාවේදී මේ කලින් නැතු ඒකයි කොච්චරද මතක් කරන්නේ. චිත්තානුපස්සන ලෙවල් එකට යන්න ඒ මට්ටමට යනකොටම හොඳ සතියක් සහ හොඳ සම්පජාඤ්ඤයක් ඇති වුණොත් නැත්නම් සම්පජානස්ස මුක්තස්සිතිස නාම්භිකවේ ආනාපානපස භාවනාව වදාන කියලා කල්ලාතෝ කියන්නේ ඉස්සරහට යනකොට සාහලව. මේ සියල්ලම ඔබ දාන්න ගන්නවා. විසුමක් නැති වෙනවා. ආන්නේ එතකොට මේ පෙන්වන්නේ බුද්ධි අනනුසුකේසු ධම්මේසු ඒ දුක්ඛ දුක්ඛ සත්‍ය පිළිබඳව දක්වන්නේ සඳහන් කරන්නේ ඒ ධම්මචක්කපවත්ත සූත්‍රයේදී දුක්ඛ සත්‍ය ඉතින් දුක්ඛ සත්‍යන්ති කුබ්බේ අනනුසුකේසු ධම්මේසු චක්කෝමුදපාදි ඥානමුදපාදි පඤ්ඤාවුදපාදි විද්‍යාවුදපාදි ආලෝකෝ ඒ දුක්ඛ සත්‍ය පිළිබඳව පෙර නොඇසු නොවිරූ තාරේ මට ආලෝකයක් පහළ වුණා දැනීමක් පහළ වුණා ඥානයක් පහළ වුණා කියලා උනාට කතා කරන්නේ මේ කිසිම දෙයක් අපි නොදකපු දෙයක් නෙවෙයි නමුත් මෙතෙක් කල දැක්ක ද්වේෂය මෙතෙක් කල දැක්ක මේක නැති කරන ආකාරය දැන් විතරක් ඉරාගාන පස්සී අසසිස්සාමීති සික්ඛති කියන්නේ ඉරාගාන පස්සී පසසිස්සාමීති සික්ඛති කියන්නේ මේකට ද්වේෂයකුත් නැතුව රාගය කියන විරාගය රාගෙන්තරෝ විරාගය කියන යුක්තව මෝහෙන්තර වැරදිල්ලක් නේ මේ තමයි සම්මා දිට්ඨිය මේ තමයි අන්ත දෙක අතහැරීම කියලා හරියට දැනගෙන ගියොත් මේ දේ කොච්චර ලස්සන විස්තර දැක්කත් ඒ අර පාත්‍රය පිළිබඳව අකමැත් පහළ වෙනවා වගේ සංසාර පිළිබඳව අකමැත් පහළ වෙනවා අර දැකපු හිල්තුන පිළිබඳව පහළ වෙන්නේ නැතුව වගේ අනිත්‍ය දැක්කා දුක්ඛ දැක්කා කියලා ආඩම්බරයක් මාන්නයක් නම් නෙවෙයි මොකද මේක ස්වභාව දැකීමයි. මමයි දැක්කේ අනිත් එක නැදැක්කේ නැහැ. ඇයි මම ගිය ආත්මේ දැක්කේ නැත්තේ? ඇයි මම මීට කලින් බුදුහාමුදුරුවෝ හම්බෙච්චලා දැක්කේ නැත්තේ කියලා මොකක්වත් එදිට එන්නේ නැහැ. දැන් මම දැක්කා. පීචිසල දැකලා නැහැ. දැකපු මේ දෘෂ්ටි කෝණය දැන් වෙනස් වුණා කියන හැඟීම එන නිසා මේ දර්ශනයෙන් කවදාකවත් සංනාවක් මාන්‍ය දෘෂ්ටියක් පාදේ. ඒ නිසා මෙතෙන් යනොත් ධම්මානුපස්සන වෙලාදී දැකීමෙන් මේ මිනිස්සයා පරිණාමයකටපත් වෙනවා වගේ බරණ අරමුණක් පරිණාමයටපත් වෙනවා වගේ පුද්ගලයා ශේක භූමියටපත් වෙනවා පු탁 යන භූමිය අතහැරලා ශේක භූමියටපත් වෙනවා වගේම කවදාකවත් අත්කාමාවක් එනිසා මේ අනිත්‍යත්වයේ තුලින් විරාගය කියලා ආශා කරන සුඛ සංඥාව නෙවෙයි රාගේ නැත්තා වූ විරාග සංඥාව පහළ වෙනකොට ඒක දුකක් තමයි අසත්පුරුෂයෙකුට උපදයක්. ඒ නිසා සර්වඥන්සේ මේක හරි ලස්සන වාග් විලාසයකින් දේශනා විලාසයෙන් ඉදිරිපත් කරනවා. උපා සඳහන් කරන මහණෙනි ඇත්ත වශයෙන්ම මේ දුක නම් දුකම. ඒක නෑ කියන්නේ කිසි කෙනෙක් වාද දුක දුක වශයෙන් දැකීම තරම් සැපයක් මුළු ලෝකෙම නෑ කියන්නේ. ඒ දුෂ්ටිකෝ. මේ දුක එනකොට දුවන්න එපා. දුන කොහේ යන්නද? මැදුම් බණ්ඩ ලුකු බණ්ඩ ඇදින කපන්න හදනකොට ඉස්සෙල්ල මැදුම් බණ්ඩ තමයි කපන්න ගත්තේ. අන්නකොට මැදුම් බණ්ඩ ගිහිල්ලා අම්මගේ සාදීලා කිව්වා අනේ අම්මේ කියලා. ඉතින් අර ඇලිපොල කුමාරියන්ට කොච්චර දුකක් එන්නේ නැති තමන් වදාගත් දරුවා. කපන් හදන්නේ තමන්ගේ සාරිපුරේ ඉන්න. මැදුම් බණ්ඩ කතා කරනවා මෛත්‍රියා කියලා ඇලිපොල පරපුරා. කාටවත් බයෙන් දැනෙන්න ඕන නම් මම මැරෙයි වෙන්නන්න. ඔබ ලැජ්ජ කරන්න එපා වරම්පරාට කියලා ගාලයක් කතාවක ඔබ එක සැරෙන් කපපම් දෙන්න. හැබැයි මම පන්තිකට පාටි දෙවිතුන්ට කියලා කියලා දෙන්න තිබ්බා. අර සම්දිවි. ඊට පස්සේ මේ නැටුම් බණ්ඩ ජාතික වීරෙක් වත්තා. මම ලොකු බණ්ඩක් කැපුවා. ලොකු බණ්ඩ ජාතික වීරෙක්. පොඩි වෙනසයි ඉස්සු පස්සට උණයි කියලා උනේ. ඒ වගේ තමයි මෙතෙක් කල් කෙරුවේ ලොකු බණ්ඩක් කියලා. බුදුහාම කියන්නේ දුබන. මේ දුක දකින්නකොට මේ අනිත්‍යතාවය දකින්නකොට අම්මට කියන්න යන්න එපා. අම්මත් ඉන්නේ ඔයිට වැඩි යන්න. දෙයයන් ආශ්‍රිත කියන්න යන්න එපා. දෙයයන් ආශ්‍රිත මේ අනිත්‍යත්වයට. කියන්න කෙනෙක් නැහැ. අනාත්මයි. නමුත් මේක පිළිගත්තා තමයි. මේක නමක් ප්‍රකෘති මම පෙර නොඇසු නොවිද විදියට දුක්ඛ සත්‍ය දැක්කත් ආයතකදී මනසම අන්වේකනවා. පුදුමාකාර බුදු තෙලකට ධර්මයේ තෙදකට සංඝයාංශිකේ තෙදකට තමන්ගේ සීලය පිළිබඳව තේරුම් ගන්නවා මේ වගේ කැපකිරීමක් මම ජීවිතේ මම කවදාකවත් කරන්නේ. ඒක මේ தත්ත්වයටපත් වෙන ඉස්සර කැපකල වැඩකුත් මේ தත්ත්වයටපත් වුණා පස්සේ කැප නොකර ඉඳලා මේ පන්දරේ ලබා ගන්න. ඉන්සනගේ තන්නේ කරම අහඹයක් මේකෙන් මතුවෙන ප්‍රතිඵලයේ සම්පූර්ණ අනාරම්භිතයි. කිසිම දෙයක් මත රඳාපවතින්නේ නිසා අනිත්‍යත්වයේ දැකලා ඒක හරි විහෙස කරතනක්. කිසිම තැනක එල්ලෙන්ට ස්පාසුවක් හවු හරණක් සරණක් මොකක් කරන්නේ. නමුත් Taman තියෙන ඒකට gediya පිටින් ඉන්න මොකක්ද වෙලා එහෙනම් ඔය ගිනියගොරක් වෙච්චාවයි කියලා යන්නේ කයි. දැන් මොකද දුප්පත්ති පුරාවට කිසිම ආත්මීය ස්වරූපයක් පාලනය කර හැකි ස්වරූපයක් ආඳුමට්ටු කළ හැකි ස්වරූපයක් නෑ අපි හිතාගෙන තමයි මෙතෙක් කල්පනා හිතාන හිතන මේකට සාධනක් තියෙනවා. ඒකට ගැළවුමක් තියෙනවා. බුදුහාමුදුරන් කියලා කිව්වට පුතණන් මයිලන්ට ඒකත් තමයි නෑ. උනාට කියනවා මට උඹල වෙනුවෙන් කරන්න දෙයක් නෑ මම පාර කියලා දීලා තියෙනවා. තම තමයි වැඩ කරන්නේ. අනිත් ආගම් වල කිව්වා මයිලන්ට එන්නේ මම ගැළවීම කරලා. මම මට පුළුවන් ගැලවන්න. ඉතින් මේ වගේ වෙලාවට ඒ වගේ කෙනෙක් සරණ යනවා කියන එක අහන්න දෙයක්. නමුත් විමාන විස්තර දෙකලා කරන්නේ. අජිරාමෙන් හරදාම් කිය තියෙනවා. මේ වගේ වෙලාවට අපිව ගලවන්න පුළුවන් කියන දෙවි කෙනෙක් ඇති කරලා ඒ දෙවියන් වහන්සේ අපි මැව්වා කියනට වැඩිය සත්‍ය නම් අපි ඒ දෙවියන් වහන්සේම වාගෙන ඉන්නේ මේ වගේ වෙලාවට ගලවන්න. ඒක දෙවියන් වහන්සේ මිනිස්සුම වනේ මිනිස්යා විසින් බයට උබ්බඩකමට කොන්ද පණ නැති කොන්ද දෙයියෙක්ම අවල දෙයියන් ඇඟේ ඉල්ලන්න ගන්නවා මේ දේ. ඉන්නවනම් කරයි. නැතුනොත් ඒ නිසා මේ වගේ වෙලාවට මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ හරහා ගියේ නැතුව කතා කතර කටපාඩම් කරාට ඇදහුවට අනිත්‍යයි කියනවා අනාත්මයි කියනවා මෙන්න මේ තෙන් යනකොට තියෙනවා මෙන්න මේ දුක මම මාගේ තියාගත්තු දුකයි මේ මම මේ දුක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියපුවම පුදුමාකාර සංසිද්ධියක් පුදුමාකාර විමුක්තියකට ඒ නිසා විරාගානුපස්සනාවෙන් පස්සේ නිරෝධානුපස්සනාව ඕනම සංසිද්ධියක් නැත්නම් මේ තොවිලි හැමාරේ දක්වන භාග්‍යතුන්ත කරනනේ නිරෝධේ විවාදයෙන් වෙනවා අපි මෙතෙක් කල් කිරුවේ මුලමැද බලලා අක දකින්න තරම් හැකියාවක් නැතුව අශිරිය බය දැන් අග හැම සිද්ධියකම කෙලවර දකින්න පුරුදු වෙනකොට ඒක කෙලවර තේරෙනවා මේකෙදී මගදී මේ දුක දැකලා දුකෙන් ගැලවියට මේ කරන කටයුත්ත සෑම දෙයක්ම තන්නේ කරම ද්වේෂය ප්‍රේමය නෙවෙයි ප්‍රේමයට දුකට එනකොට ප්‍රේමයක් නැහැ ප්‍රේමය නිසායි දුක පහළ වෙන්නේ නමුත් මේ දැනුම මේ අපි මවාගෙන ඉන්න අපේ දෙයයන් වහන්සේලා අපි අදහන දේවල් මේ සේරම බය කරේ අයට හේතුවක් වශයෙන් හොයාගත්ත ද්වේෂ පදනමෙන් ඇතිවෙච්ච දේවල් ඒ ද්වේෂය අයින් කරලා මොහොය අයින් කරලා බැලුවොත් ඒක හරියට දැක්කයි කියලා මොනම වෙනසක්වත් වෙන්නේ නැහැ. හිතට පන්න රැකෙන එක විතරයි වෙන්නේ. වෙන දෘෂ්ටි කෝණයක් අපිට මතුවෙන එක විතරයි තියෙන්නේ. අපිට මෙතෙක් කල් තියහට බෑ හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටි බවක්. මේ වෙලාවේදී දෘෂ්ටියකින් තොරව මේකට මොන දෙන්න පුළුවන් එක සම්‍යක් දෘෂ්ටියක් පුළුල් දෘෂ්ටිය බවක් තේරුම් ගන්නතර පස්සේ නිසා මේ ශක්තිය උත්පත්තියේ පටන්ම තිබිලා තියෙන කවදාකවත් උරගාල බලන්න. උරගාන තරම් අපිට පෞෂත්වයක් තියෙනවා. ඒකට ඉතින් හේතුඵල ධර්ම වගේක් අවශ්‍යයි. නමුත් අවශ්‍ය වෙලාවට ඒක ආවේ නැත්නම් සිද්ධිය ඉවර කරන්න බෑ. කොනක් ඉතුරු වෙනවා. ඒකට කියනවා භවනෙtti. සිද්ධිය හමාර කෙරුවොත් මෙත්තියක් නෑ ඉවරයි. අපි කරලා තියෙන හැම එකකම කොනක් තියනවා. ඒක නිසා ඒකෙන් අලුතෙන් බීජයක ජීව ශක්තිය ඒ කල ලංකුරේ තියෙන. බීජ වේලිලා වගේ තියුණාට වතුර වැටිච්චකම ඒක ඒකේ ඉඳි සම්පූර්ණයක් වෙලා අම්පුරෙන් දාහ කරලා ආයෙ බීජයක්. ආන්දි වගේ මේ ඇතුලේ තියෙන දේ නැතුව නිරෝධය දැක්කට පස්සේ අනුබුදුර ජානස කොමඩවලදී දා කාන්ත ජාමි දැකපු දර්ශනය උනා නිරෝධාන් පස්සේ අසසි සාමිච්චකදී මේ ආස්වාසයේම නිරෝධේ ඒක කියන්නේ ආස්වාසයේ තියෙනා වූ මේ රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දෙක සම්පූර්ණයෙන්ම දෙවිද. ඒ කියන්නේ මොකද කියන රැලි සම්පූර්ණයෙන්ම නැතර වෙලා මොකද නිශ්චල වුණා නිසල විලක් වරපතු. ආනේ නිරෝධ දැක්කට පස්සේ රුධිරය ඊට පස්සේ තමයි පටිනිස්සකේ කියලා කියන්නේ 100ට 100ක්ම තහරි කිසිම දෙයක් එක්ක හම්බවෙන්නේ. කිසිම දෙයක් මම කියන්නේ නැහැ මගේ කියන්නේ නැහැ සේර මත හැදියාට පස්සේ ඒ හයිඩ්‍රජන් බැලුමක් හදලා අර පොළොවට ගැට ගහලා ඉන්නක් කපලා දැම්මට පස්සේ ඒක විශේෂේ වාස් ධාරාවේ පාවියක් ඇසේ අනිසතනේ සිද්ධ. අපි එතකන් ඉතින් දස දාන වස්තු දන් දෙනවා, ඇසිස් මස්ලේ දන් දෙනවා, নানা ප්‍රකාර දන් දුන්නට නියම ප්‍රතිදිස්සක්. ඒ ඒ දන් දෙන්නටත් ඒ වචනේ පාවිච්චි කරනවා. ඡාග, මුත්‍ති, අනාලයෝ ප්‍රතිදිස්ස කියලා කියනවා. කැම කීප දන් දෙනකොටත් අපහැරීමක් වෙනවා. මොකද මෙතන අතාරින්නේ මම මාගේ ආත්මය කියන අදහස පවා. අතහැරියට පස්සේ මොනම දෙයකට වග වෙන්නකම ඕනකමකුත් නැහැ. මොනම දෙයකට ආලම්බන ගතියකුත් නැහැ. සඳහා පවතින ගතියකුත් නැහැ. සම්පූර්ණ නිකන් අපි මරණයට පස්සේ මේ ශරීරයේ තියෙන කොට විදාතු විදාතු කියනවාසි වායෝ ධාතු වායෝ ධාතු යන්නාසි ආපෝ ධාතු ආපෝ ධාතු යන්නාසි තේජෝ ධාතු තේජෝ ධාතු යන්නාසි ඒ ඒ දේවල් ඒ වල නිසි තැන් වල ආසන්න ඒක මගිය කියලා ගොඩ කරගෙනපත්. ඒක සඳහන් කරලා තියෙන්නේ පටිනිසග්ගාන පස්සේ අස්ස සිස්සාපීති සික්කති පටිනිසග්ගාන පස්සේ පස්ස සිස්සාපීති සික්කති. ඒ කියන්නේ අර ජීවම් වාසතෝ කියන ඉඳලා 16 ආකාරයකට මේ ආනාපාන සතිය වඩා යනකොට අවසානයේදී ධම්මානුපස්සන කොටසදී ඔය කියන අනිච්චානුපස්සී කියන එකේ නිත්‍ය ත්‍රිලක්ෂණ අනිත්‍යත් විරාගානුපස්සනාව කියන එකේ දුක්ඛ සත්‍යයක් නිරෝධානුපස්සනාව කියන එකේ අනාත්ම සංඥාවක් අනාත්මය අනිච්ච දුක අනාත්ම කියන එක අවබෝධ වුණොත් තමයි මේ මත ඇරෙන්න සිද්ධ වෙන්නේ. එතකන් අපි අර පොඩි ළමයි අම්මලා තාත්තලාගේ ඇතුළට දෙන සෙල්ලම් ගෙවල් වල මම තාත්තා ඔය අම්මා කියලා සෙල්ලම් කරනවා වගේ මොනවාදෝ සෙල්ලමක් කරනවා. අපි දන්නවා ඒ නාලේ ඉඳ වෙනකොට අම්මලා තාත්තලා වෙයි කියලා. ඉතින් වගේ සෙල්ලම් ගෙවල් හදනවා වගේ දැන් මේ කරගෙන කරගෙන යනවා. ඒ නියමාකාර දිස්ති පටිනිසකම්පස්නාව කියලා අතහැර දැම්ම සිද්ධ වෙන්නේ. ඉතින් මේ කරගෙන කරගෙන යනකොට වෙන්නේ මොකක්ද? අන්නේකට අවශ්‍ය කරන්නා වූ ඒ පෙරහුරුව ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සම්පූර්ණ වෙගෙන එන එකයි. නමුත් ඒක සම්පූර්ණ වෙන මොහොත සම්පූර්ණ වෙන ප්‍රමාණ මොනම විදියකට කල්යතු විදිහට කරේ නිකර ආම්දයක් නිසා කවදාකවත් නරකයි අපි බලාපේක්ෂාවක් දෙනවා. බලාපේක්ෂාව නැති වුණාට හේතු සම්පාදනය නම් අපෙන් අතින් කිවිය යුතු යුතුයකම් ටිකේ වත් පිළිවෙල සම්පූර්ණ කිරීම 100ක්. එතකොට අපි බලාපෑක්ෂාවකින් තොරව හේතු සම්පාදනය කරනවා නම් කටපුරා යෝගාවචරය කියන. කටපුරා බෝධිසත්වෙක් කියන. කටපුරා සත්පුරුෂෙක් කියලා කියනවා. එහෙම නැතුව මේ දේ මම කරන්නේ මේ දේ අපේක්ෂාවෙන් කියලා කියනකොටම ඒකේ ඉහඳ තිබ්බා වෙනවා. ඒක නැත්තම් මාත්‍රු tattරපත් ඒ නිසා යම් කිසි කෙනෙකුට කරන්න පුළුවන් අපර භාවනාව පවා කිසිම බලාපෑක්ෂාවකින් තොරව දිට්ඨිපතා ඒ ටික කරනකොට ඒ පුද්ගලයා නිවන් දක පුද්ගලයා අපි කිසි වෙනසක් නැහැ. ඒ තමයි නිවන් දක පුද්ගලයා ඇති. ඒ නිසා අපිට නිවන් දකින්න ඉස්සර වෙලා ඒ ජීවනයේ ගති ලකුණු දක්වන්න පුළුවන් කිසිම බලාපෑක්ෂාවක් නැහැ. නමුත් දේව කාර්යයකටත් වැඩිය ඒක වත පිළිවෙත හරියට කරන කටයුතු කරනකොට ඒ නිවනෙන් දෙන්න කියන විවේකයේ Tamanට ඇති කරගන්න. නිදහස ඇති කරගන්න. කිසි කෙනෙකුට වග වෙන්න ඕනේ නැතිකම ඇති කරලා දෙනවා. ඒක නිසා යන පාර අවසාන ඵලයේ ලකුණු දෙයි. අවධානයේ ඵලයේ ලකුණු අනිවාර්යයෙන්ම බාන්නේ මධ්‍ය ප්‍රතිපදාවට වැඩෙනකොටම අන්ත දෙක අතහරිනකොටම මේ එක එක කඩේ පරීක්ෂණ පහව සමත් වෙනකොටම තීරණ පටන් අරගන්න වෙනස ගන්නව කොහොම කරා මේ වගේ එකක් දෙකක් පයින් කර ගන්න උහේ ගියත් ඇදලා කියලා නිසා භාවනාවකට සතුට ඇති කරගන්න පුළුවන්. කොහේ හිටියත් ආපහු වලා ආපහු අපේ ඉන්වෙස්ට් බලයන් ගමනේ ඉන්නේ සතුටින් අපි කියොත් මේ ප්‍රාර්ථනා කරනවා මේ ශාන්ත සුන්දර සත්‍යය අනිවාර්යයෙන්ම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඒ දැක ගැනීම සඳහා අපෙන් ගිය යුතු අබ්බමල් කියලා කොහොමයක් කියනවනම් ඒක සම්පූර්ණ ගෞරවයෙන් සත්‍යයෙන් ඉෂ්ට කරනකොට ඒක අපේ ජීවිතේට දිනකට تعلق කරන සාධකයක් වෙනවා විතරක් නෙමෙයි බලාගෙන ඉන්න කෙනෙකුටත් ලොකු ආදර්ශයක්. අපි මැරිලා ගියත් ඒ අපි කරපු දේවල් කීප දේවල් දිනපු දේවල් පැත්තට ගියාට ඉතුරුලා තියෙන ආදර්ශය ශාසනයක් මෙහෙම කරගෙන උපරිම සේවය බවට. ඉතින් ඒ වෙනකොට අනිවාර්යයෙන්ම ශාසනයෙන් අපිට වෙන්න තියෙන උපරිම සේවය. එන් අපේ ජීවිතය ඒ ශාසනයේ උපරිම ප්‍රයෝජන ගැනීමට ශාසනයේ වෙන්නේ උපරිම නියෝජනයක් සාක්ෂියක් වඩපත් වීම නම් ඒකාන්තයෙන්ම මේ ධර්ම කොටස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද පැහැදිලි දේශනාව නිමත කරනවා ත්‍රිවිධ නාට්‍ය සනසුදා වේවා Thank you.